අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසනෝනේ බ්‍රහස්පතින්ද දවසක සත්‍යපතා පවත්වන ධර්ම දේශනාවකට රැස්ලා ඉන්නේ සියලු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේයි තථාගත යේයි සංකාරේහි තථාගතා පඤ්ඤාපයමානෝ පඤ්ඤාපෙය්‍ය තේ සංඛාරා තථාගතස්ස පහිනා උච්චින්න මූලා කාලාවත්තු කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මෝ තීති කරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් ඒ උද්දුතය අපි ලබාගත්තේ සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ වච්චගොත්ත සූත්‍රයෙන් ඒක විශේෂයෙන්ම අග්ගි වච්චගොත්ත සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. ඉතින් මේ සූත්‍රයේ මැද හරියක් අපි පහු කරලා තියෙනවා. ඒ අනුවම දේශනාවලියට මාතෘකා සපයා ගනිමින් අපි සූත්‍රය විග්‍රහ කරගෙන විකාශය කරගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අනුව මුල් සූත්‍රයේ මුල් කාලේ තිබිච්ච ඒ අව්‍යාකට වස්තු ਸਰවචනාංශ විසින් සාකච්ඡාවට ගත්තේ නැති කාරණා පිළිබඳව ਸਰවචනාංශයේ යම් ප්‍රමාණයක හේතු ගැනීමක් දක්වලා තථාගතයන් වහන්සේ එහෙමනම් මොනවද කියන බණ මොකද්ද ශාසනය මොකද්ද මේ අපිට කියන්නේ කියන ප්‍රශ්නේ ඒ අග්ගි වච්චගත බ්‍රාහ්මණය හවට පස්සේ ਸਰවඥාන්සේ සඳහන් කරනවා මට කියන්න තියෙන්නේ මේ දුක්ඛ සත්‍ය පිළිබඳවයි ඒ දුක හට ගන්නා වූ සමුදය සත්‍ය පිළිබඳවයි ඒකේ Nirodhe පිළිබඳවයි සා Nirodha මාර්ගය පමණයි. ඉන් පිට මොනවා කෝල කතා කරත් ඒකෙන් වෙන්නේ තව තව දුක වඩන එක. ඒ නිසා දුක්ඛ සත්‍ය පිළිබඳව හැදෑරීමේදී දුක වඩන ඒවා නෙවෙයි අපි දැනගන්න ඕනේ. ඒකේ තියෙන භයානකකම ඇඟට නොදැනි හීන් නූලෙන් ඒ දුක වැඩෙනවා. අපි නොදැනුවත්වම ඒවට අනුග්‍රහ කරනවා මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න ඇහිලි. ඒ ප්‍රශ්න ඇහිමිට ප්‍රපංච කරනවා කියලා කියනවා. එහෙම නැත්නම් වාග් බහුල්‍ය කියලා කියනවා. කෙටියෙන් කියන්න තියෙන්නේ දිගට දිගට කියන්න ගත්තාම අපි ওই සාහිත්‍ය එහෙම නැත්නම් අතිශෝක්තිය එහෙම වර්ණනා කියලා කියනෝනේ තනි ක්‍රම වාග් බහුල්‍යයකට වැටෙනවා අනවශ්‍ය දෙයක්. ඊට පස්සේ විශාල නොදන්නා ලස්සන ස්වරූපෙන් පෙනී හිටින සර්පෙක් නැත්නම් කෙලස් ගොඩක් වෙනවා. ඒ නිසා සර්වඥාන්සේ මේ වගේ දේවල් අගය කරන්න යන්නේ කරනවා නම් කරන්නේ ඒ දුක්ඛ සත්‍ය වටහා ගැනීමට අවශ්‍ය ටික විතරයි. ඊට පස්සේ ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ දුක්ඛ සත්‍ය පිළිබඳව පච්චුගත බ්‍රාහ්මණයාගේ ප්‍රශ්න කිරීම අනුව මේ පංචස්කන්ධය පිළිබඳ අවබෝධය තියෙනවනම් ඒ හොඳටම ඇති දුක්ඛ සත්‍ය පිළිබඳව තීරුම් ගන්න මොකද ඒ හරහා තමයි ඔක්කොම කරඳිට වෙන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් පංචස්කන්ධේ පංචස්කන්ධේ වශයෙන් තීරුම් අරගෙන ඒ දුක හට ගන්නා ස්වභාවය දක්නාසුලෝ පංචස්කන්ධේ පරිහරණය කරනවා නම් ඒක භ්‍රමචරියක් කියන්න පුළුවන්. තපසක් කියන්න පුළුවන්. යෝගී ජීවිතයක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අප්‍රමාද ජීවිතයක් කියන්න පුළුවන්. ඉපියම් ආකාරයකින් මේ පංචස්කන්ධය ඒ පැත්තෙන් නැතුව දුක වඩන අනුන්ට දුක දෙන පැත්තෙන් කටයුතු කරනවා නම් ඉතින් ඒකට භ්‍රමචාරියක් පැවිද්දක් තපසක් අප්‍රමාදයක් ඒක විහාරී ගතියක් උදේකලාවක් කියලා කියන්න බෑ. ඉතින් ඒක නිසා සර්වචන්හන්සේ ඒ පිළිබඳව නැත්නම් පංචස්කන්ධය පිළිබඳව ඇති හැටිය පෙන්වලා නැත්නම් බැලිය යුතු ආකාරය බැලිය යුතු දෘෂ්ටි කෝණය බැලිය යුතු සංකල්පය තේරුම් අරගෙන ඒ අග්ගිවච්ඡකත බ්‍රාහ්මණයට කියලා දීලා ඒකල කියනවා මේ මිනිස්සෙක් අපි පණවන්නේ ඇත්තෙක්. ඒ තැනැත්තා කියලා අපි පණවන්නෙම මේ යාගේ රූපේ පෙන්නලා. මේ මෙයා තමයි ඒ ඇත්තා. මෙයා ස්ත්‍රියාවක්, මෙයා පුරුෂයෙක්, මෙයා වයසක කෙනෙක්, මෙයා බාල කෙනෙක්, පහළු කෙනෙක් කියලා අපි රූපේ තමයි ලෝකයා පිළිඅරගන්නේ. ඉතින් ඒකෙන් පේනවා අපි ඒ රූපෙට කොච්චර ඇලිලා තියෙනවද? රූපය අනු කොච්චර කතන්දර ගොතනවද? රූපය අනු කොච්චර පටලැවිලා තියෙනවද? ඒකෙන් හිත ගලව ගන්න බැරි තරම් රූප ප්‍රමාණ කරගෙනයි ලෝකේ ජීවත් වෙන්නේ. ඉතින් ඒක තමයි ස්වභාවිකින් කවුරක්වත් ඒක හිතන්නේ නෑනේ. ඒක අකුසලයක් හෝ ඒක වටහාගත යුත්තක් කියලා පැත්තෙන්. නමුත් ਸਰවචාන්ච මතක් කරනවා මේ රූපේ අල්ලාගෙන ඒක මම කියා ගන්න පටන් අරගත්තොත් අනේක විද වැරදි නිගමන වලට එන්න පටන් ගන්නවා. මොකද රූපය උඹ කියන තාලෙට හිටින්නේ නැහැ. උඹට ඕන විදිහට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඉතින් ඒ නිසා රූපයක් කලන යම් විනිශ්චයක් ගත්තා නම් ඒ විනිශ්චය කාලයට සහ දේශයට යට වෙනකොට විනිශ්චය කරපු මනුස්සයත් ඉවරයි විනිශ්චයත් තමයි ඒ රූපෙත් ඉවරයි ඒ නිසා රූපය පදනම් කරගෙන යම් කිසි කෙනෙක් විනිශ්චය කරනවා නම් ඉතින් ඒක තමයි ලෝක විනිශ්චය කියන්නේ නමුත් ඒක කවදාවත් yaadෙන්නේ නැහැ ඊට පස්සේ සමහරු වේදනා අල්ලගෙන සැප වේදනාව නැත්නම් ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා සැප විඳීමටයි මේ මුළු ලෝකේ. එහෙම නැත්නම් ඉදුරම් පිනවීමටයි මේ මුළු ලෝකේ. ඒක සඳහා සාධාරණ සාධාරණ ප්‍රශ්නයක් නෑ. හරි වැරදි ප්‍රශ්නයක් නෑ. ධර්ම ධර්ම ප්‍රශ්නයක් නෑ. සැප විඳීම පදනම් කරන යනයි කියනවා රූපේ මොකද්ද? රූපේ මොකා වුණත් මේ සුඛ වේදනාව නැත්නම් වේදනාව ආත්මය කරගෙන ජීවත් වෙන ලෝකයක් තියෙනවා. ඒක තමයි මේ තාක්ෂණයත් එක්ක වැඩුණේ. ඒක තමයි බටහිර ලෝකෙන් අපිට ඉඟි බිඟි පාන පණිවිඩය. ඉතින් අපි ඒකත් කාලානේ ඉන්නේ. අපි දැන්නත් ඒ සැප විඳීම සඳහා රට රාජ්‍ය අතාරිනවා, ගන්දරෝල් අතාරිනවා. ඕනම දෙයක් අතහැරලා සැප විඳින්න යනවා. ඉතින් ඒකත් තරුවචන් හන්සේ පෙන්වලා දෙනවා. සංඥාව කියලා කියන්නේ මම අයියා මම අක්කා මට සමාජයේ මේ தত্ত্ব තියෙනවා මගේ නමට මෙච්චර අකුරු ටිකක් පිටිපස්සෙන් තියෙනවා කියා ගන්න අනී අවුරුදු 6 ඉඳලා 26 27 වෙනකන් කම්බුරන කැඹිරිල්ල අද අද තියෙන අධ්‍යාපනය තන්නේ ක්‍රම කටවටුණක් පටවන අධ්‍යාපනයක් තියෙනවා. ඒක තනි කර සමාජගත කරන අධ්‍යාපනයක් ඒ කරලා අට ඔටුණක් පලන් දෙනවා. ඔබට තියෙන්නේ ලන්ඩන් ඩිග්‍රී එකක්. ඔබට තියෙන්නේ අහවල් ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ඩිග්‍රී එකක් කියලා දැම්මට පස්සේ ඌ මිනිස්සු දිහා බලන්නේ ඇස් දෙකෙන් නෙවෙයි නහයෙන් බලන්නේ. ඒකට මැරෙන මැරිල්ල પરම්පරා ගණන් මැරෙනවා. වත්තු බූදලට ඇලවන්න සංඥාවට මැරෙනවා. ඒ නිසා කවුරු හරි කිව්වොත් එහෙම උගේ සංඥාවක් විතරයි කියලා මරා ගනි. ඒ මොකද පිටිපස්සෙන් තා ඉතරහින් එකතු වෙන නන් ටිකට තමයි පහඳින්නේ. ඒක ඉතින් ගිහියන්ගේ තර නෙවෙයි පැවිද්දන්ගේම තියෙනවා. ඒ නිසා සංඥාස්කන්ධයක් අල්ලගෙන සමහරු හරියට ආඩම්බරකම් කතා කරනවා. අනිත් එක සංස්කාරස්කන්ධය මගේ නිර්මාණ. මම මේ මේ දේවල් රටේ කරලා තියෙනවා. මම මේ මේ මුල්ගල් මෙච්චර ප්‍රමාණයක් තියලා මම මේ මේ මේ දේවල් කරලා තියෙනවා කියලා ඒ පුරාජීරෝ අහන්න මිනිහා මැරෙන්න ඕන. මැරුණාට පස්සේ ඔන්න පට්ටන්දරේ කියනවා කට්ටිය ඇවිල්ලා මෙයා මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා. මොකද ඉන්නකම් කිව්වොත් වැඩි தත්ත්වේ භයානකම වූ මොනවා හරි ඊට පස්සේ දඩබ්බරකමක් කරුවොත් එමේ චරිසාතික දීපිකාවේ චරිත කෙලෙසෙනවානේ. මැරුණාට පස්සේ මොකුත් කරන්නේ නැහනේ. ඊට පස්සේ බය නැතුව කිය හැකි මේක හොඳ එකෙක් කියලා. උ නැගිටින්නේ නැහනේ. ඉස්සෙල්ලා ගිහිල්ලා බලනවා තට්ටු කරලා මිනිහා ඒකල පෙට්ටියට පස් ටිකක් දානවා. දාලිවල කියනවා අම්බෝ මේ මනුස්සයාගේ කිසිම නරකක් නැහැ, ගඳකුත් නැහැ, හරීම ලස්සනයි, හරීම ෂෝක් කියලා දිගට කියනවා. මොකද බය වෙන දෙයක් නැහැ. ඊට පස්සේ උ නැගිටලා ඇවිල්ලා කක්ක කරන්නේ නැහැ. කක්ක කරුවෙ චරිචාරිය දීපේක ඉවරයිනේ. ඕකෙන් චරිචාරිය දෙන එක නෙවෙයි, ගන්නේ දෙන්න හදන එක නෙවෙයි, දෙන එක නෙවෙයි පුම්බණ්ඩ හදන්නේ. ඉන් සංඥාවේ ස්වරූපේ පේනවා අද තියෙන උත්සවවලින්. අද තියෙන මේ සිලිලාරය තුලින්. අද අද තියෙන මේ මරණ අවමංගල්‍ය කටයුතු වලින් පේනවා කී දෙනෙක් හම්බ කරන කනවද සංස්කරණය කරන හැටි. මේ අඬහැරි. මේ කෙරුවාව. අපේ තියෙන නිර්මාණශීලීත්වය, අපේ තියෙන ප්‍රගතිශීලීත්වය හාමුදුරුවනේ කියලා තිනවා ප්‍රගතිශීලී බුදුරජාණන් වහන්සේ කියලා. සාහිත්‍ය සම්මාන හම්බුණා. ඊතර බුදුහාමර ප්‍රගතිශීලී වැඩ කරලා තියෙනවා හරියට චරිත සාහිතික තීලී ඉවර කරන්න බෑ ෆුල් ස්කැප් එක ලියලා තියෙ ඉවර කරන්න බෑ චරිත සාහිතික උදාහරණ මේ මේ වැඩ කරලා තියෙනයි කියලා අනේ කට්ටිය මේක තුලා ඒකට සම්මාන දීලා තියෙනවා ඊට පස්සේ බුදුරජාණන් කියනවා සමහරු කියනවා ඔක්කොම පිස්සු විඥාණය තමයි වැදගත්ම දෙයකට විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා බෞද්ධ නිකායකුත් තියෙනවා යෝගාචාර කියලා මේ විඥානය තමයි ඔක්කොම කරන්නේ ඒක තමයි විඥානය තමයි පරම ඒක අපිට අයිති නෑ ඒක ਸਰබ බලධාරී ඒක ਸਰව ව්‍යාපී සාර බහුවයි හැමතැනම තියෙනවා. විඥානය තමයි කියන්නේ අපිට තියෙන ක්‍රිෂ්ණ විඥානයට සම්බන්ධ වෙන එක, බ්‍රහ්ම විඥානයට සම්බන්ධ වෙන එකයි. එතෙන් ඒ දෙයියන්ටම සම්බන්ධ වෙන එක. ඉතින් ඔය විඥානෙ පිටපස්සේ නැති බුද්ධ ජානස් මේ පහම දරුවන්ගේ වැලි කිලියක් වගේ පෙන්නනව නැතුව නම් බෑ. නමුත් කණ්ඩ එපා, අඳින්න එපා. ඔබ දැන්නවත් ඇඳලා ඉන්නේ. කියන එක අග්ගිවච්ඡකොත්තර නෙවෙයි අමන හිතන්නේ අපටයි පෙන්වන්නේ කියලා. ඉතින් ඒක දැක ගන්න අපිට ඕනකමක් නැහැ. අපිට ඕනේ මේ රූපේ නිවන් දක්කන්න. අපිට ඕනේ මේ මේ සංඥා වේදනා හරහා නිවන කියන සැප විඳින්න. එහෙම නැත්නම් මේ සංඥාවක් අහගන්න මම පළවෙනි ධ්‍යාන ලාභී. මම දෙවෙනි ධ්‍යාන ලාභී. මම පළවෙනි මාර්ග ඥාන ලැබුවා. මම දෙවෙනි මාර්ග ඥාන ලැබුවා කියලා මේ උරහිසේ පච්ච කොටා ගන්න හරි පපුවේ පච්චක් කොටා ගන්න හරි හරි ආසයි සංඥාව. සංස්කාර වලට කියනවා මෙන්න මම බුද්ධ ධර්මයේ කෙරුම් කාර්යයක්. මුළු ශාසනයම අතර අරගෙන ඉතින් අටමැද දොඩවනවා. ඊට පස්සේ මේ විඥානය ගැන කතා කරන්න ගියාම ඒ විඥානයේ තියෙන දුර්වල පැති කතා කරනවනම් විඥානයේ තියෙන කෙලස් ගතිය දෙකට බෙදෙන එක තමයි විඥානය කරන්නේ. අපි ඔක්කොම තියෙන සමාන ගති මනුස්ස ගති අමතක කරලා දැන් මම එක්කෙනෙක් අරය වෙන එකනේ. එයා වෙනස්. එයා එක්ක අඩු කුලේ. ඒක නැත්නම් උසස් කුලේ. එතන එයා මං වගේ ලස්සන නැහැ. එයා මං වගේ සැප විඳින්නේ නැහැ කියලා ඔය මොනවා හරි එකකින් මම සහ මම නොවේ අතර වෙනස බෙදෙන එක තමයි විඥාණයෙන් කරන්නේ. ඒක තමයි අපි මේ කටයුතු කරන්නේ. ආන්න ඒක දිහා මේ බුදුහමතෝ පෙන්වන්න හදන ශාසනයේ තේරුම් ගන්න. පණිවිඩයේ තේරුම් අරගෙන මේ රූපේ කාලා තමයි මේ ලෝකේ ඉන්නේ. නමුත් ආයෙත් ඇවිල්ලා රූපයකට බැඳෙන්නේ ওই ආසාව ඉවර කරන්න නැතුව මැරුණොත්. නමුත් මේ රූපේ කියලා කියන්නේ චාරයක් නැති එකක්, වග විභාගයක් නැති එකක්, ආණ්ඩු මට්ටු කරන්න බැරි එකක් කියන එක තේරුම් ගත්තොත් අඩු ගානේ ආස්වාද ප්‍රසවාසය අල්ලගන්න. ආස්ව පටන් ගන්න ආස්වාසේ කිහිවක් ඉතුරු නොකර ප්‍රසවාසයෙන් ගෙවිලා යනවා. ඒ වගේම ගන්න ඕනම අරමුණක් රූපාරම්මණයක් ඒකේ අවස්ථා භංගයක් තියෙනවා යතරමැද තියෙන්නේ අඤ්‍ය තත්ත්වයක් වෙනස් වෙන බවක් කියලා එක රූපයක් අල්ලන තේරුම් ගත්තොත් පොඩ්ඩක් මනුස්ස ජීවිතේදී අපිට මේක අත්දකින්න පුළුවන්. ඊට පස්සේ වේදනාව ගත්තොත් හැම සැප වේදනාවක් විරණේ දුකෙන්. ඒක අපි මේ අහලා තේරුම් අරගන්න උත්සාහ කළොත් පේනවා සැප ඉල්ලනවයි කියලා කියන්නේ දුක බදා ගැනීම. දුකේ හැපේම තමයි අන්තිමේ හැමදාම දුකයි. ඒ කාටවත් වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි. එහි කෙලවර දුක වේ. අවසානයේ තියෙන දෙක. ඒ නිසා මේ සැප හොයන හැම කෙනෙක්ම හරියට මෝහිනී බදාගත්තා. ඉස්සරහට නම් දරුවෙක් වදපු ලස්සන ගෑණියෙක් වාගේ. එක දරුවෙක්. පිටිපස්සේ කුණු පණුවන් ගහපු තුවාලයක් තියෙන. බදාගන්න ගියාම මාත් දෙක වදින්න තුවාලෙ. ඉස්සරහ පැත්තේ නම් හරීම ලක්ෂණයි. වේදනත් එක්ක කටයුතු කරන කටයුතු ඒක තමයි වෙලා තියෙන්නේ. සංඥාව දිගෙත් ගිහිල්ලා මේ ගණන්කාරකම් හයිය තියෙනවා. නම්බුකාරකම් සල්ලි තියෙනකම් ආඩම්බර කණ්ඩිලේ තියෙනකම් මේ ඔක්කොම කම් මෙලොවින් යනකම් විතරයි. ගියාට පස්සේ එකක්වත් නැහැ. ඉන්නකන් නම් අපි අම්මේ අත්ත මුත්ත විපාක කරගෙන මොනම જાති කරොත් ඔය සංඥාව ලබා ගන්න හදනවා. නමුත් මරණයට පස්සේ නිකන් හුක් කාලා පිමල යන්න පුළුවන් දෙයක්. මේ සංඥාව කියන්නේ ඊට පස්සේ මේකේ වැඩියෙන් සංඥාවට නටපු එක. එහෙල පල්ලේ අදගෙන නැත්නම් වගේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. අපාගත වෙනවා. ඔළුව පල්ලෙහාට කඳ උඩට ධානය වැටෙන්නේ. මොකද ඉන්නකම් මාන්නක්කාරකම්. ඉන්නකම් ඊර්ෂ්‍යාකාරකම්. සංස්කාර කරපු කට්ටියත් වැඩියෙන් ඔය පේටන්ට් රෙකෝඩ් කරගෙන අර නිර්පාදන මේ නිෂ්පාදන කරපු කම්මරවල පස්සේ පවුලේ උන් කුලල් කා ගන්න. මැරෙන එක සතුටින් නෙමෙයි මැරෙන්නේ මොකද අප්‍රිය දායාදයක් කියලා මැරෙන්න වෙන්නේ. සංස්කාර වලුත් මේ මම මේ මම නෙවෙයි කියන එක හැමදාම උරග වර්ගයේ මොලයක් ඇති කෙනෙක්. අන ඇති අනික් සතුන් හපා ගන්න જાති එකෙක්. ඉතින් ඒක වෙනුවට ਸਰවඥාන්සේ සඳහන් කරනවා යම් රූපයකින් සරුවච්චන් වහන්සේ පඤ්ඤ පණවනවා නම් ඥාතිවච්චත කියන්නේ ඔබ මේ අහවලා සරුවච්චන් වහන්සේ කියලා රූපකින් පණවනවා නම් ඒ රූප සියල්ලම සරුවච්චන්සේ ගෙවම් කරලා ඉවරයි. ඒව තාලාවත්තු කතා උගුලා තබලඳ තල් ගහක් ලේ කරලා තිනවා ආයක වැඩෙන්නේ නැහැ. අනභව කතා අභාවයටපත් කරලා තියෙනවා. ආයතින් අනුපාද ධම්මා ආයෙන් කවදාකවත් එයා නැගිටවන්න බෑ. ඒ தත්තරපත් කරලා තියෙන්නේ තථාගතයන් වහන්සේ පණවන්ට කට්ටිය රූප ඇඳට 18 රියම් බුදු පිළිම හැදුවට බුදුරජාණන් කියනෝ එකකටවත් මම වග වෙන්නේ නැහැ. මම ඔක්කොම ඉක්මවලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා යන් සුඛයකින් සරුවචනසේ අන්තිම ඉහළම සරුවචන සුඛයක් විඳපු කෙනෙක් කියලා කියනවා නම් සරුවචන එකකටවත් මම වග වෙන්නේ මට මේ නිවන් ලැබුණා කියලා මොනම දෙයක් අර ලැබිලා නැහැ. මගේ මොනවක් නැති වෙලත් නැහැ. ඒ නිසා දේවතා සංයුත්තේ පළවෙනිම ගාතාවේ දේවතාවෙක් අහලා අහනවා බුදුහාමරවිලා නන්දසී සමනයි. ශ්‍රමණේ උඹ සන්තෝෂ වෙනවද කියලා මොනව ලැබුණාට දාවසෝ කිල්ලක් දාවසෝ සෝචති සමනයි. කිං කීස්තයෝසෝ මොනව මට නැති වුණාටද? සතුටක් නැහැ කනකාටුවක් නැද්ද? ඒක නම් ටික හරියටයි. ඉතින් සිරිපිරිස් කින් ඇහුවත් ඔච්චර තමයි කියන්නේ දෙන්නේ. මොන මාටින් අයින් ඇහුවත් ඔච්චර තමයි කියන්නේ දෙන්නේ. ওই තටමවට පොල් ගස් නැකට මාටින් හම්බෙච්ච දෙයක් නැහැ. නැති වෙච්ච දෙයක්වත් නැහැ. ඉතින් අපි හිතනවා බුදුහාමුදුරන් මොකොත් නැහැ චීස් කෑල්ල වගේ නිටතරම සැපේ ගත කරන්න කියලා. ඉතින් එහෙම තමයි හිතාගෙන අපි කටයුතු කරනම සරුවච්චන්සි කියනවා යම් වේදනාවකින් සරුවච්චන්හන්සේ පණවන්න හදනවා නම් අනේ මෙච්චර සැප විඳපු කෙනෙක් කියලා ඒ සියල්ල මම ගෙවම් කරලා ඉවරයි. මම එකක් ගැනවත් යානි වේදනානි තථාගතා සත් පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේය තන් තථාගතස්ස පහිනා උඹලා මට හේතු කරන්න ගියාට මෙච්චර සැප විඳිනේ කියලා මේ එකටවත් මයින් කරන්නේ නැහැ. අපි ගිය සුමානේ කතා යයයි සංඥාය තථාගතා පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේය තන්තතාවතස පහින. සර්වඥාන්සියම් සංඥාවක් අපි දෙනවා මේ මේ රූපෙන් සර්වඥාන්සිය අඟවනවා. එනම් මේ ධාතුන් වහන්සේගෙන් සර්වඥාන්සිය අඟවනවා. මේ සතහනින් ਸਰුවචනanse අඟවනවා කිය මම ওই සීර්ම ඉක්මවලා තියෙනවා මම ඒ ඔක්කොම ප්‍රහාණයි ඕගොල්ලෝ වැලිසෙල්ලම්පත් කරනවා වගේ මට වඳින්න ඒක ප්‍රශ්නයක් ඇත්තේ නැහැ නමුත් ඔය නෙමෙයි තථාගතයන් වහන්සේ තථාගතයන් වහන්සේ කෙනෙක් එහෙම ලකුණකින් ඇඳලා ධන ලකුණද ඍණ ලකුණද කියලා සංඥා කරන්න බෑ සංඥා කරන්න යන්නේ උඹට සංඥාවට තියෙන ආතාව ප්‍රමාණයට ප්‍රශ්නයක් නැහැ හැබැයි මතක තියාගෙන මාවල්ලා නිකන් ගහෙන්න එපා යහුණට තථාගතයන් වහන්සේ එකටවත් වග වෙන්නේ නැහැ. ඔකට ගේන යෝජනා මම ඉෂ්ටිර කරන්නේ නැහැ. සභාවට ගේන්න මම ඉෂ්ටිර කරන්නේ නැහැ. ඒක පාක්ෂිකව සරුවචන් වහන්සේ නොබැති જાතින්ගේ සමුළුවේ තමයි ඉන්නේ. කිසිම බැඳිච්ච જાතිකට යන්නේ අද ගත්තේ යේහි යාය සංකාරයේහි තථාගතා පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේය තන් තථාගතස පහින යන් සංස්කාරයකින් යන් හිතාමතා කරන ලද්දකින් නිර්මාණයකින් එහෙම නැත්නම් නා නිෂ්පාදනයකින් ਸਰවඥාන්සේ පණවන්න හදනවානේ කවදාකවත් නැති නිවනක් ගෙනලා ਸਰවඥාන්ස අපිට පෙන්වයි කියලා නෑ මම එහෙම එකක් කියන්නේ නෑ. එහෙම දෙයකින් මම ඒක ඉක්මවල තියෙනවා. මොකද මට ඉස්සෙල්ලත් බුදුරු හිටියා නිවන තිබුණා. මට පස්සෙත් පහල වෙන නිසා නිවන මගේ නෙවෙයි. මේව පෙන්වන්න හදන එකම කාරණාවක්වත් මගේ නෙවෙයි සනාතන ධර්ම යට වෙච්ච එක මතු කරලා පෙන්වනවා මිසක්කා ඒකක්වත් මගේ නෙවෙයි ඒ නිසා ධර්මයේ කියලා අපි ඉගෙන ගන්නවානේ පටිච්චසමුප්පාදයේද චතුරාරි සත්‍යයේද හේතුඵල ධර්මෙද අනිච්ච දුක්ඛ අනාත්මද රාග දෝෂ මෝහද සීල සමාධි ප්‍රඥායද ආදි වශයෙන් අපි කියනවනේ සරචන්සේ සඳහන් කළා තියෙනවා මම පණවලදී අඩුම සංස්කාර සහිත දේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ඒකත් මගේ නෙවෙයි. ඒ ලෝකේ තිබිච්ච දෙයක්. මම මතු කරලා පෙන්න නිසා කවුරු හරි සරුවච්චන් ආංශයට නම්බුනාමයක් දෙන්න හදනවා නම් අනිය මෙන්න ආංශය හරිම විචිත්‍ර ධර්ම කතිකයි. එහෙම නැත්නම් උභේ විහාරාධිපති එහෙම නැත්නම් තුන්නිකායම නායක හම්සෝ කියලා එහෙම සරුවතනසේ ඉනා යනවා මේ හාදයෝ අර අසුචි පණුව අසුචි කැල්ලක් අල්ලන ගොම්බෙට්ටක් අල්ලගත්ත ගෝමු කුරුමිනික් වගේ මෙව අල්ලගෙන නටන්න හදුවට ඔය එකක්වත් මට කරන නම්බු නෙවෙයි මම ওই කිසිම සංස්කාරයක වග වෙලත් නැහැ මම එල්ලිලත් නැහැ හැබැයි මම දන්නවා උඹලා එල්ලිලා ඉනවා කියලා ඒකටයි මේ කියන්නේ මෙන්න මේකයි මගේ පණිවිඩේ යේහි සංකාරේහි තථාගතා පඤ්ඤාපේ මහනෝ පඤ්ඤාපේය තන් තථාගතස්ස පහින. නමුත් මේ කතා කරන බණ කියන බණහන අපි සීලුම දෙනා ਸਰවචනාසිකේ ගෞරවයක් කරනවා. ශ්‍රද්ධාවක් කරනවා. ඒ ශ්‍රද්ධාව ඉන්නේම ਸਰවචනාගේ සංස්කාර ස්කන්ධය දිහා බලන්නේ. අනිත් උන්වහන්සේ ගිහිගේ අතහැරියා දුෂ්කර ක්‍රියා කළා චතුරාර්ය සත්‍ය අවබෝධ කරා ශාසනය පිහිටෙව්වා භික්ෂු භික්ෂුණී සාරෙන්ටි ගොඩාක් දේවල් අපි කටයුතු මොකද ඒකක්වත් අපිට තාම කරගන්න බැරි වෙච්ච නිසා තමයි සද්ධා වෙන්නේ. ਸਰවචන්සේ සඳහන් කරනවා යම් දවසක රහත් වුණාට පස්සේ අසද්දෝ. එයාට ඊට පස්සේ සද්ධාවක් නැහැ. සද්ධාහෙන් අදහන්න දෙයක් නැහැ. ඔක්කොම දන්නවනේ. ඉතින්ට යනකම් සද්දෙය. ඒ නිසා බ්‍රාහ්මණ වර්ගයේ භික්ෂු වර්ගයේ ගාතාවල තියෙන්නේ අස්සද්දෝ අකතඤ්ඤු. රහත් උනාට පස්සේ ඒකේ ශ්‍රද්ධාවක් නැහැ. ඉතින් එදාට තේිනවා සරුවචනාංශය කියලා කියන්නේ මේ යටගිය ධර්මතාවයක් මතු කරපුත් මේක මිස මේ මැජික් පෙන්වන මැජික් කාර්යයකත් අභිඥා පෙන්වන්නට ලෝකෙට ආපු කෙනෙක් රෝග සුව කරන්න අවිල්ලා කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා සරුවචනාංශය සඳහන් කරන යම් කිසි කෙනෙක් මේ ලෝකේ ශාසනයක් පවත්නවා නම් නැත්නම් පණිවිඩයක් දෙනවා නම් Tamanට හිතසුව කැමති කෙනෙක් අනේ මේ කහලා ගොඩවරෙල්ලයි කියලා එයාට ඒක කරන්න පුළුවන් 이르දි ප්‍රාත්‍යහාරයෙන් කියලා. ආදේශනා ප්‍රාත්‍යහාරයෙන් කියලා, අනුශාසනා ප්‍රාත්‍යහාරයෙන් කියලා ප්‍රාත්‍යහාර තුනක් සර්වඥන්සේ සඳහන් කරනවා. ඉර්ධි ප්‍රාත්‍යහාරයෙන් පුළුවන් මැජික් පෙන්නලා මිනිස්සුන්ට ඕ බලපන් මං උඩින් යනවා උඹලා තාමත් බිම යන්නේ. අපේ මාමා බිමින් ඇතේ, අඳ මාමා උඩින් ඇතේ. අඳ මාමායි අපේ මාමායි දෙන්නා එක කන්තෝරුවේ වැඩ කෙරුවේ. අපේ මාමා ඔය කකුල් වනවන එදා දවස ගැනමයි හිතුවේ. අප හන්ද මාමා උඩින් යනවා. දැන් අපේ මාමා බිමින් යනවා කියලා අපි හිතනවා අපි උඩින් ගියොත් ඔන්න බුද්ධාගමන කට්ටිය එයි කියලා. දැන් මේ දවස්වල හරියට අප්සෙට් කට්ටියට මේ භාවනා කරන කවුරුහට උඩින් යන්නේ නැති නිසා. ඉතින් ලොකු සාන්තිකෝත් ඇහුවේ බෙහෙත් කණ්ඩායමේ කෙනෙක් ඇවිල්ලා අවසරයි සාන්ති මේක නම් අපිට ආරංචි සෑයෙන ගාණක් ඉන්නවයි කියලා මේ ආර්යයන් වහන්සේලා එහෙමද කියලා කිව්ව ලොකු දායක කියන්නේ නැහැ නේ මට මේගොල්ලෝ. ඉන්නත් ඉඳ තියෙනවා. ඉතින් සාංශය එහෙමනම් උඩින් යනවනේ. අනේ ඕක නම් මොකද කපුටොත් ඔය උඩින් යන්නේ කියලා. ඒකත් ප්‍රතිහාරියක් තමයි. උඩින් තමයි යන්නේ. අද ආදේශනා පහටියට අනුගේ හිත කියවන එක. හිත කියලා තනියම කරන එක. අනිත් එක තමයි අනුශාසනා මෙන්න බණ. කැමති නම් අහලා කරපල්ලා. බුදුන්ස කියන ආර්ය දේ අනුශාසනා පමණයි. ඉති ප්‍රත්‍යහාරස ආදේශනා ප්‍රත්‍යහාර අනාර්ය ක්‍රම. ආර්යන වාචල ගරු කරන්නේ. ඒ බුදුන්සේ සංස්කරණය කරන්න දීලා නැහැ කාටවත්. නමුත් බලන්න බුදුහාමුදුර ගැන කතා කරනකොට අපි දෙන්න හදන දේ නැත්තම් අනුන්ට පෙන්වන්න හදන දේ ඇත්තටම සරුවචනාංශේ නියෝජනයක් නෙවෙයි තන තියෙන්නේ. අපි අපේ තියෙන සද්ධාහට නොදනුවත්කමට නැත්නම් අර ළමා කතියට වැලි දෙලම්පත් වෙන කාලෙට අපි අම්මට තාත්තට ගරු කරනවා වගේ බුදුහාමුදුරන් කරු කරන එක හොඳයි. සද්ධාව අවශ්‍යයි. නමුත් සද්ධාව ප්‍රසාද සද්ධාාවක් තියෙන කෙනා තමයි මේ බුදු ජානනාසල් ළඟන මේ බෙර ගහගෙන නටන්නේ. ඕක ඕකප්පන සද්ධාාවක් බාටපත් වුණා නම් මේ මේ බැස ගන්නාතුළු සද්ධාාවක් ඒකේ පේන රූප මවන්න එපා. ඒකට මේ ඕකප්පන සද්ධාව කැඩෙනවා. සද්ද කරන්න එපා. ඒකට ඕකප්පන සද්ධාව කැඩෙනවා. මේ මිනිස්සු රස කරන්න එපා. ඒකට සද්ධාව මේ ඔකප්න සද්ධාව වටන්න බෑ. ඒක නිසා අපි දවසක මේ ප්‍රසාද සද්ධාව ඉඳලා ඔකප්පන සද්ධාට එන්න ඕනේ. ඒකට කියනවා ගොඩ ඉවුරේ ඉන්න මිනිහා දැන් ගංගෙන් ගොඩනට වතුරට බැස්සා. බැස් බැස ගැන්ම කියන එක තමයි ඕකප්පනේ කියලා කියන්නේ. බැසගත්ත මිනිහට ඔය ගොඩ බිම සෙල්ලම් කරන්න බෑ. යට වතුරත් එක්ක නටන්න තියෙනවා. කපාගෙන දියවැල කපාගෙන යන්න තියෙනවා. ගොඩ බිම වගේ නටන්න බෑ. ඉතින් ඒ නිසා මේ ශද්ධාවේ මේ මේරීම කරන්න තමයි මේ වගේ භාවනා මධ්‍යස්ථාන තියෙන්නේ. මෙහි ආවට පස්සේ මේ පූජා විදි අනම්මන මොකක්වත් නැහැ. පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් බට්ටියක් වෙලා දෙනවා. පැදුරක් වෙලා දෙනවා. පුළුවන් නම් බුදිය ගන්න නැත්නම් බුදිය වෙන භාවනා කරපන්. ඉතින් කට්ටියට හරි අප්සෙට් මේක බුද්ධ ආගමේද කියලා බලන්න. මේ වැඩ පිළිවිල බුද්ධ ආගමේ. නැහැ කියන තරමට මම නම් කැමතියි. අවශ්‍යතාවයක් නැහැ. ඒක තියෙනවනේ ලෝකේ හැමතැනම තියෙනවා ලංකාව වැඩිපුරම තියෙනවා කියලා ඕන දෙයක් කරන්න මෙතන අපි කරන්න හදන්නේ Tamanට අත්දකින්න පුළුවන් එහෙම නැත්නම් Tamanට Tamanගේ වර්තමාන මොහොතේ ඉඳීමෙන් ලබන්න පුළුවන් තථාගතයන් හා සමතාවය නිවන හා සමතාවය තථාගත බව මේ චිත්තක්ෂණේ ලබන්න උත්සාහ කරන්න ඔය ගෝසා ටිකක් තීරුම් අරගන්න කොට අහිං කරන්න යන්න එපා අයින් ගන්න ගියාම විශාල ප්‍රශ්නයක් වෙනවා. මොකද විශාල පිටසක් එක යැපෙනවා. ඒ කට්ටිය වවාගෙන කාපු දෙයක ප්‍රශ්නයක් නැහැ. අපි තවෙමනේ. දැන් දැනගන්න ඕකප්පන සද්දා. මේ ඕකප්පන සද්ධාවේ එන්න නම් අපිට පුළුවන් මේ සංස්කාරත් එක්ක පොඩි සම්බන්ධතාවයක් බලන්න. අපි ළඟ වචී සංඛාර, කාය සංඛාර තියෙන තාක්කල් ඕකප්පන සද්ධාවකට යන්න බෑ. මේ සංස්කාර තුනක් තියෙනවා. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා. ඒකේ ප්‍රහාණය බලනකොට ඒක සිද්ධ වෙන්නේ අමුතුම තාලයකට. ඒක ඔය චුල්ල වේදාල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. අපි ඉස්සල්ලාම නතර කරන්න ඕනේ, ශික්ෂණය කරන්න ඕනේ, පිටු දකින්න ඕනේ වචී සංකාර. වචී සංකාර කියන්නේ විතක්ක ਵਿਚාර දෙක. විතක්ක ਵਿਚාර කියලා කියන්නේ බාහිරේ නම් කතාව. ඇතුළත නම් ඇතුළත කතාව. අපි කියන්නේ මේ දොඩමලි වෙනවයි කියලා හිත දොඩමලි වෙනවයි කියලා. අන්නේ විතක්ක ਵਿਚාර දෙක තමයි ඉස්ලාම කෙනෙක්ගේ සංසිද්ධ මාර්ගයේ ඉස්ලාම හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා සතිය ගැන කතා කරනකොට අපි විතක්ක ਵਿਚාර දෙක හඳුනා ගැනීම සඳහා විතක්ක ਵਿਚාර දෙක Taman යටතටපත් කර ගැනීම සඳහා වශී කර ගැනීම සඳහා සිද්ධි කර ගැනීම සඳහා විතක්ක ਵਿਚාර යොමු කරනවා හොඳට මතක තියාගන්න උදාසීන අරමුණකට. එහෙම නැත්නම් විතක්ක ਵਿਚාර දුවන්නේම කාම අරමුණ වලටයි ද්වේෂ අරමුණ වලටයි. එහෙනම් කාම සංකල්ප, අව්‍යාපා විහිංසා සංකල්ප, ව්‍යාපාද සංකප්ප වල තමයි සංකල්ප දුවන්නේ. සංකප්ප කියන්නේ විතක් වලට කියන නම. මේ සංකල්පය අපිට පුළුවන් නම් සීල ශික්ෂාවෙන් සහ සමාධි ශික්ෂාවේ මුල් කොටයෙන් නිදා උදාසීන අරමුණට යොමුකරනද අපි එතකොට මේ වචී සංඛාරවල විතක්ක ਵਿਚාරවල තියෙන ඒ නොසණ්ඩාල ගතිය වෙනුවට කැලේ ඉන කුළුමී හරකෙක් වෙනුවට එකක් ගෙනල්ලා ආම්බාම් කරගෙන හීල කරගෙන විය ගහක බැඳලා අර කුළු ගතියෙන් ඉඩමක් හා ගන්න. බරක් අදින. කුළුමියරක හරි හයියයෝ ගමේ උපදින හරක් වගේ එහෙම නෙවෙයි. ඒක නිකන් බුලට් එක වගේ. අඩ ගන්න බෑ. මොකද හේතුව කලබලයි. ඒ වගේ විතක් විතර හරිම ඔලොමලයි. ඒක කැලේ මීහරකෙක් වගේ කුළුමියරකෙක් වගේ. එයා ගෙනල්ලා ගම්මැද්දේ කණු කල හයියෙන් බදින. ඉතින් උඩට කුළු ගතියට සාපේක්ෂව මේක ලණුව කඩාන බෙල්ල කඩාන කනෝ කඩානේ යන්න හදනවා. ඉතින් ඒක තමයි අපි භාවනා කරන්න කියලා ඉඳගත්තාම අපිට පේනවා හිතේ තියෙන කුළු ගතිය. ඉතින් ඒක මම කියා ගන්න එපා. ඒක ඇති. කාගෙත් ඇති. ඒක පිරිමින්ගෙත් ඇති, ගෑනුන්ගෙත් ඇති. තරුණ වයස, බාල ඔක්කොගෙම ඇති. උගතන උගත ඔක්කොගෙම ඇති. මොකද අර කුළු ගතිය. කඩප්පුලිකමේ විවිධාකාර රසමසෝලු කකා විතක්ක ਵਿਚාර කර කර හිටපු හිත විතක්කේ චෛතසිකය මේ උදාසීන අරමුණට දාන එකට බුදුන්සේ රූපාරම්මණය කියලා කියනවා. රූපාරම්මන 14ක් පෙන්නලා දීලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ මේ ඉඳගෙන ඉන්න කය හරි ආනපාන සතිය හරි අසුභ භාවනා හරි ධාතු මනසිකාරය හරි ඉරියව් හරි ඉරියාපතේ හරි ගොඩක් දේවල් පෙන්ලා තිනවා මේකට හිත ඉන්න කැමති නැහැ මොකද අර හැමතැනම රස්ති අදු ගන්න හිටපු කෙනානේ හරියට වෛශ්‍යාවක් අසාද වෙනගත්ත මිනිස්සෙක් වගේ ඉතින් වෛශ්‍යාව අභිචාරිකාවක් පිරිමියා කියන කෙනෙක්ට යන කෙනෙක් ඉතින් මේ මිනිසයා කිව්වොත් එහෙම මම ඔබට ප්‍රේම කරනවා අපි ගෙදර ඉමු මාත් පිරිමියෙක් කියලා ඒ මනුස්සයා කිය ඒක ප්‍රශ්නයක් නෑ. මම හින්දා පුරුදුලා තියෙන අභිචාරිකාව. ඉතින් ඒ මනුස්සයා අවංකව ඕනකමක් තිබුණාට වෛශ්‍යාවකට ඉන්න බෑ. ඒ මනුස්සට බේන්නෙත් නෑ මේ වෛශ්‍යාවෘත්ති කියන නරක දෙයක් කියලා. මොකද හැදිලා තියෙන්නේ එහෙමයි. අන්නේ වගේ මේ හිත අභිචාරිකාවක් අර පුනරුත්ථාපන කඳුරට ගෙනත් දැම්මා. ඉතින් ඒකේ අපහසු තමයි තියෙන්නේ මේ සංස්කාර ගැන කතා කරන සත්‍යාගතයන් වහන්සේගේ හිත හිතා ගන්න පුළුවන් අපේ සංස්කාරවල. වැඩියෙන්ම දොඩමලු. වැඩියෙන්ම කචකච ගන්න. නැත්නම් වැඩියෙන්ම කෙලස් උපදවන මේ වචනය හෝ ඇතුළත කතාව දෙක කීකරු කරගන්න උදාසීන අරමුණකට දාලා ඒකේ නම කතා කර කර ඉන්න කෙනා. ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස නැත්නම් හින්දිනවා හින්දිනවා හින්දිනවා හින්දිනවා. නැත්නම් වම දකුණ වම දකුණ වම දකුණ. ඉතින් එතකොට අර හිත පුළුවන් තරම් උත්සාහ කරනවා වම තිනකොට වමටම යනවාද කියලා බලන්න. ඒ අතරමැද හිතට වෙන දේවල් කතා කරන්න ඇසුරු කරන්න දෙ නැතෝ වම වම වම වම. දකුණ දකුණ දකුණ දකුණ කියලා අර විතක්කය මේ නඩ කඩප්පුලිය මේ නන්නත්තර වෙන විතක්කේ දන්නේ නැත්තම් වඳුරෙන් අත්ෙන් අතර පයින් වඳුරෙක් වගේ නටන විතක්කේ අරගෙන දන්න උදාසීන නටන යොමු කරනවා. මේකට අපි තපස කියනවා. එහෙම නැත්නම් සමාධි ශික්ෂාව කියලා කියනවා. මේක තමයි භාවනා මධ්‍යස්ථානකින් අපි බලාපොරොත්තු වෙන දේ. ඒ ඉදින්දා වැඩ කරනකොට තමයි මොකද්ද කරන වැඩේ චේතනාපූර්වක කරන වැඩේට හිත දාන්න. හීනමවන්න යන්නෙත් නැහැ. පිච්චි වැරදි ගැන හිතන්නෙත් නැහැ. ළඟ බලාන මිනිස්සු ගැන හිතන්නෙත් නැහැ. ඒක කරලා යන්න හදන දිව්‍ය ලෝකේ ගැන හිතන්නෙත් නැහැ. ඒ වැඩ කරනවා. මේක හරි පුදුමාකාර වෙනසක්. ඉතින් හිතාගන්න මේක පිළිබඳව මේ විතක්කේ කීකරු කරන්න තබා මේ වචී සංඛාර වචයෙන් සරවත්යන් වහන්සේගේ හිතේ යම් සංස්කරණයක් කෙරෙනවා නම් ඒක බුදුජාණන් වහන්සේ පහීනා විතක් වලට ඇවිල්ලා මට සිටින් ඉඳින් කියන්න දෙන්නේ නැහැ විතක් වලට ඇවිල්ලා මට තෝ අර කරපේ මේ කරපේ කියලා අපිට ගොඩ පෙරකරම් කරන්න දෙන්නේ නැහැ විතක්ය හොඳට කීකරු කරගත්ත ගමේ උපම්මී හරකෙක් වාගේ කරත්තර තියලා බැඳගත්තාම වැඩ ගන්න පුළුවන් ඒ නිසා ඒ විතක්කය සරුවච්චන් වහන්සේගේ තාලාවත්තු කතා අනුභව කතා ආයතින් අනුපාද ධම්මා උච්චින්න මූලා කියෝ වගේ අපේ විතක්කේ දිහා නන්නත්තර වෙන හැටිත් යම් වෙලාවකට අනභාව නැති කරාට අවශ්‍ය දේට හිත යොදවන්න පුළුවන් ශක්තිය කියන මේ ස්වච්ඡන්ද භාවය මට ඕන දේට කරන්න පුළුවන් කියන එක තප්පරයකට බුද්ධ විඳින්න බෑ මම ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දන්නවා මේ ඉන්න හින්දිනවා හින්දිනවා හින්දිනවා හින්දිනවා හින්දිනවා කියලා මෙනෙහි කරනවා. ඒ පඬිස්වාංශ කියනවා අපි වාඩි වෙලා පිම්බෙනව හැකිලෙනවනේ එහෙදි අපිට හුඟක් කළා උගන්නන්නේ. ඒක තප්පරයකට එක සැරයක් මෙනෙහි කරනවා පිම්බෙනවා. ඒ චිත පිට යනකොට ඊගා ආයෙත් තප්පරයකට සැරයක් හැකිලෙනවා හරි පිම්බෙනවා හැටි අවස්ථානුකූල මෙනෙහි කරනවා නම් තප්පර පහක් භාවනා කරනවා නම් තප්පර චිත්තක්ෂණ පහක් ඉතක්කේ දන්න අරමුණක උදාසීන අරමුණක එනවා. විනාඩි 5ක් භාවනා කරා නම් 300 වාරයක් හිත දන්න අරමුණකට එනවා. මිච්චරයි යෝගාචරයේ දියුණුව කියන්නේ. ආද ආධුනික යෝගාචරයේ දියුණුව කියන්නේ මතුවෙන අරමුණ මෙනෙහි කරමින් කොච්චර දෝ හිත නන්නත්තාරන හරියට වෙදිචයන් පුරුදුන මනුස්සයා කොච්චර දෝ ලෑල්ලෙන් පිට වෙදිචිපට ඉඳලා හිටලා වදිනවා එල්ලට වදිනවා. ඊතලෙන් විදිර මනුස්සය වගේ එල්ලට වයින්නවා. ආන්නේ ගතිය වැඩි කරන්න උපක්‍රම කරන්න දානවනම් ඕන අපිට කියන්න පුළුවන්. අපි තථාගත වෙන්න උත්සාහ කරනවා. සංස්කාර පිටු දකින්න උත්සාහ කරනවා. අඩුගානේ වචී සංස්කාරය අපි යම් ප්‍රමාණයට කීකරු කරයි කියලා. ඉතින් මේ වචී සංස්කාරය මෙහෙම මෙහෙම කරන්න කරන්න ඔක පරියන්කේදී විතර නෙවෙයි. සක්මනේදීත් පුළුවන් මම දකුණ මෙනෙහි කරන්න. කනකොට, යනකොට, එනකොට, ඉදිරිය බලනකොට, පැත්ත බලනකොට, අත නමනකොට, අත දිගාරනකොට මේ දේවල් හරියට ඒක මෙනෙහි කරමින් යන්න පුළුවන් නම් අර පරියංකේදී කරදරයක් නැතුව මෙනෙහි කරපු කෙනාට සක්මණේදී එක චේතනාවක් සහිතව මෙනෙහි කරපු කෙනාට ඉදින්දා ජීවිතේ නානා චේතනා පවතිද්දී නානා ඉරියව් පවතිද්දී සමාල්ට හරියනවා. එක වැඩකදී දෙකදී අල්ලන්න ඉඩ තියෙනවා. ආන්නේ විදියට මේ විතක්කය දැපෙන දමා ගත්තොත් වශී කරගත්තොත් සිද්ධි කරගත්තොත් ඒ යෝගාවචරයට ලැබෙන ලාභය තමයි ඒ විතක්කේ යොමු කරපු අරමුණ මේකයි කියලා සපෙලා කියන්න පුළුවන් කම. මගේ හිත තිබුණේ මෙලයි ආනපාන. නැත්නම් ආස්වාසය. එහෙනම් ප්‍රස්වාසය. ඉඳගෙන ඉන්නේ. හිටගෙන ඉන්නේ කියලා ඒ විතක්කේ ගිය ගියප් එක අවබෝධ කරනවා නැත්නම් නම් කරපු දේ අත්දකින්නවා කියන එක බැලුවොත් පේනවා කියන වචනමයි කියන්නේ. යමද්‍යා බැලුවොත් ඒක පේනවා. බලලා පේන්නේ නැති උනා කියන්න බෑ. ඒ නිසා අපි විතක් යොමු කරා නම් ඒ ਵਿਚාරය දිහා බලනකොට ਵਿਚාරය තමයි අරමුණ රස. මම මේ ගියේ මේ අරමුණට කියලා දාන්න. අන්න ඒක වාර්තාගත කිරීම තමයි ඔය කමට අංශුද්ධ කරනවා කියලා කියන්නේ. මම මෙනෙහි කරේ ආස්වාසේ මට ඒකට ආස්වාසේ උණුසුමට වැටුණා. දැන් සීසලසට වැටුණා. දිගට වැටුණා, කෙටි වැටුණා කියලා මේ ආස්වාසේ මෙනෙහි කරයි කියලා විතරක් මල්ලෙන් ගහලා යන්න දෙන්න එපා. මොනවද මෙනෙහි කරන්න වැටහිච්ච දේ. ප්‍රස්වාසයේ මෙනෙහි කරන මොඳ වැටුනේ. බිම්බි මැකිලෙන් මෙනේ කරන මොනවද වැටහෙන්නේ. ඉඳගෙන ඉන්න බව මෙනේ කරන මොනවද වැටුනේ කියලා මේක කියමනෙන් අපිට තේරෙන පටන් ගන්නවා මේ නන්නත්තර වෙලා තිබුණ විතක්ක ਵਿਚාර දෙක සීමිත පරිමාවක් තුළ සීමිත කාලයක් තුළ අවධානය යොමු කර ගන්න පුළුවන් ඒක යොදන කාලයට සාපේක්ෂයි. උත්සාහ කරන ප්‍රමාණයට සාපේක්ෂව උත්සාහ කරන්නේ මේ භාවනා මෙතන ඉඳගෙන නිවන් දකින්න කතාවක් හෝ gedara ගැන හිත හිතාවෝ ළඟ ඉක්කනා භාවනා කරන්නේ නැහැ කියන එක හිත හිතා හිටියොත් කවදාකවත් මේ සරල භාවයට යන්න බෑ. ඒ නිසා මේක අසාධනගත යුතුයි. මේ විතක්ක ਵਿਚාර දෙක මෙහෙවා ගන්න පුළුවන්. කල්යතු සූදානම් වෙලා හිටියොත් එහෙම නැත්නම් ලෑස්තිලා ගියොත් එතකොට දැනගෙන ඉන්න ඕනේ මෙන්න මෙතෙන්ටයි මෙයා යොමු කරවන්න ඕනේ කියලා. ඒ කියන්නේ මගේ හිත යොමු කරන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වටද ආනාපානටද පිම්බීම හැකිලීමටද කියලා ඒක ඒ වෙනකොට විනිශ්චය වෙලා තියෙනවා. මීට කලින් කරන ලද අසාර්ථක පරියන්ක හරහා නැත්නම් සාර්ථක පරියන්ක හරහා. අන්න එතකොට ඒකට ගියාට පස්සේ ගෙතකුණ විතක්ක ਵਿਚාර යම් ප්‍රමාණයකට කීකරු කරගත්තා. හැබැයි ඒක බුද්ධ ජානස කියන්නේ තාලාවත්තු කතා කියලා නෙවෙයි. මේ ද්විබීජ පිටපත්‍රී ශාකයක උඩ පැත්ත කපලා දැම්මා වගේ. යථාපි මූලයේ අනුපද්ද වේ දැල්ලේ කීතෝපිච්චය චින්නම් පිරුක්කේ පුනරේව රූහති. උඩ කැපුවට ආයෙ මතුවෙන ගතියක් තියෙනවා. අංකුර මතුවෙනවා. මොකද යට තියෙනවනේ තාම කෙලස් කඳ. නමුත් අඩු ගානේ අවුරුදු ගාණක් වැවිච්ච ගහ කපන්න පුළුවන්. තාලවත්තු කතා නම් ගැලුවට පස්සේ හැදෙන්නේම නෑ. මුලත් ඉවරයි කඳත් ඉවරයි. ඒක තල් පල් ගහේ වටනාකම. ජීවිජ පත්‍රි සාකයක් කරගන්න ග්ලිසීඩියා ගහ. පොළේ හිටවලා දින හොඳට මුල් බැලලා දින අපි මුඩින් කපලා දැම්මා. කපලා දැම්මම ඔන්න අර විතක්ක ਵਿਚාරවල ක්‍රියාකාරකම් නෑ. නමුත් අර කිඹුණු ජවයට ආයශරයක් හිත පිට යනවා. ආයශරයක් අචේතනාගත යනවා. ආයශරයක් අරයමයා ගැන හිතනවා. ආයතෝට දැනගන්න ඕන විතක්කේ නන්නත් ආරයි. එයාට ඕන තැන ගිහලා ඒක ඒකට සාපේක්ෂව තමයි විපක්ෂ විතක්කේ උත්පේක්ෂාරමුට ආවා. මූල කර්මත්තන්ට ආවා කියලා දැනගන්න. ඉතින් මේ දෙක මේ විතක්ක ਵਿਚාරේ හරියටම වැදුනද නැද්ද කියලා ප්‍රකාශ කරන්න පුළුවන් නම් නැත්නම් කමඨා වාර්තා ලියන්න පුළුවන් නම් ওই ගැඹුරු Brahmacharya 150ක් ඉවරයි. කිසිම කෙනෙකුට ලියන්න බෑ. මොකද ඒගොල්ලෝ හරියට කනගාටුන හිත පිට ගියා කියලා. එහෙම නැත්නම් මේ උදාසීන අරමුණේට ගියාට කිසි රසක් නැහෙනේ. අරමුණට යන්න යන්න එපා වෙනවා. ඒ නිසා උගව දෙනෙක් කියනවා මේ කමඨාන් වාතාව ලස්සන කේශින් දාලා මැදපු කොලයක ලස්සන අත්තකුරෙන් ලියලා සිමෙට්‍රිකලි හරි ගස්සලා report එක දුන්නොත් මේ නඩුවෙන් දිනයි කියලා. ඔය report එකේ තියෙන කොලේවත් ලියන ක්‍රමේවත් නෙවෙයි ඕන කරන්නේ මිනී කරාද නැත්නම් විතක්ක යෙදුවාද මොනවද වැටුනේ අන්නේ ටික ලස්සනට සිද්ධ වෙච්ච විදිහට කියන්න පුළුවන් නම් මං කියන්නේ තථාගතයි කියලා අඩු ගන්න ඒකට කියන්න පුළුවන් මේ මාසයා කාය වචී සංඛාර කියන එක යම් ප්‍රමාණයකට කීකරු කරගන්න උත්සාහ කරනවා මෙයාට බණ ඇහිලා තියෙනවා මෙයාට මූල කර්මස්ථාන ලැබිලා තියෙනවා මෙයාට මූලික කමඨාන උපදෙස් ලැබිලා තියෙනවා තාම අවංක උත්සාහ කරනවා වැටි වැටි ඇවිදින්න යන හදන පොඩි දරුවෙක් වගේ. එහෙම නැත්නම් බහතෝරන පොඩි එකෙක් වගේ කොයි කොයි වෙලාවෙද හිත මූල කර්මත්තාන්ට යන්නේ. කොහොමද මෙනෙහි කෙරුවේ? මොකද්ද වැටුනේ? ආනෝක කරලා කවදාද හිතන්නේ මෙනෙහි නොකර මෙනෙහි කිරීමකින් තොරවත් මූල කර්මස්ථානේ හිත පවත් ගන්න පුළුවන් ඒත් කියන්න පුළුවන් මූල කර්මස්ථානේ මේ මේ සටහන් තියෙනවා මේ මේ ආකාර තියෙනවා කියලා. ඔන්න එතකොට අපිට කියන්න පුළුවන් මේ විතක්ක ਵਿਚාර දෙකෙන් එකෙක් යන්තම් පාගගත්තා. විතක්කේ නෑ හැබැයි ਵਿਚාර කටයුත්ත සිද්ධ වෙනවා. බයිසිකල් එක පදින්න පුළුවන් හෑන්ඩල් එක අල්ලන්නේ නැතුව. ඒ තරමට බොහුරුයි. එතකොට තමයි තේරෙනවා දැන් උන තථාගත භාවයට අපි ටිකක් ලං වෙනවා. මේ පහීනා මොකද්ද පහින විතක්ක පහීනා. හැබැයි ආයෙසරක් විතක්ක එනවා. නඩප්පුල විතක්කයක් තියෙනවා සම්මා විතක්කයක් තියෙනවා මිච්ඡා විතක්කයක් තියෙනවා. එනකොට එයා දන්නවා මේක ප්‍රහාණය කරන්න පුළුවන්. උත්සාහ කළොත් යම් වෙලාවක මෙනෙහි නොකරම අඩු ගන්න කියනවා නම් සක්පම් කරනකොට ඒ ඉබේ සක්මන යනවා. එහෙම නැත්නම් අනායාසයෙන් යන හොඳට තේරෙන මම ඉඳගෙන නෙවෙයි. මම හිටගෙනත් නෙවෙයි. මම ඇවිදිනවා. ආන්නේ බව දැනනකොට තේරෙනවා අර මෙනෙහි කර කර මෙනෙහි කර කර තල්ලු ස්ටාර්ට් තම තමා යන වාහනයකට වැඩිය දැන් මේ වාහනේ එහෙම දුවනවා ආන්නේක දිහා බලනකොට පේනවා මේ විතක්ක යම් ප්‍රමාණයට වශී කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අරමුණ දිහා බලනකොට ඊ අවසාපියර පල්ලෙහා ධර්ම සාකච්ඡා දේශනාදී මතක් කරා වගේ මේ අරමුණේ තියෙන ලකුණු අරමුණ නැවත නැති එද්දි අරමුණ දිහා මේ ලොකු ජයග්‍රහණයක් මම මේ කරලා තියෙන තථාගත පහට යෑමක් කරලා තියෙන විතක්කේ නැතුවත් මෙන්න අරමුණ දැක් ගන්න පුළුවන් තත්ත්වෙටපත් කළ තියෙදි අරමුණ දිහා බලාන හිටියොත් පේන්න පටන් ගන්නවා මේ අරමුණේ චපලකම. අරමුණේ ෂට ගතිය. අරමුණේ විනාශ වෙන ගතිය. විචල්්‍ය බව, අනිත්‍ය බව, ඇතිව නැතිව යන බව තේරෙනකොට යෝගාචන කුයි අරමුණේ පටන් ගත්තත් අන්තිමට පේන්නේ නිකන් කම්පන චංචලයක් විතරයි. ආස්වාස් ප්‍රස්වාසයෙන් පටන් ගත්තත් කම්පන චංචලයක්. පිම්බීම හැකිලිම් පටන් ගත්තත් කම්පන චංචලයක්. සක්මන් කරනකොට පටන් ගත්තත් කම්පන චංචලයක්. ඉතින් ජා ජීවිතෙත් අපේ තියෙන හොල්මන් ටික විතරයි. ප්‍රාණ කියන වචනේ තියෙන්නේ නලියනවා කියන එක. ඉතින් මේ නලියන ගතියෙන් බලනකොට ඉඳගෙන ඉන්න ඉරියව්වෙත් නලියනවා. බොහොම ගැඹුරයි. ශක්මන් කරනවත් නලියනවා. ඉතින් දා ජීවිතෙත් නලියනවා. <clears throat> තියෙන දේවල් ඔක්කොම පුපුරු ගහලා තියෙනවා. ඒක දිහා බලනකොට මේ පොදු ලකුණ මතුවෙනකොට අර පෞද්ගලික ලක්ෂණ නිකන් බොඳ වෙලා යනවා. එතකොට අර විචාර බුද්ධිය මේ ආස්වාද ප්‍රසවාස නෙවෙයි කියාගත්ත බුද්ධියක් තියෙනවනේ. ප්‍රසවාසය ආස්වාස නෙවෙයි කියන බුද්ධිය අන්තිමට නිකම්ම නිකන් දිය වෙලා යනවා. ආස්වාද ප්‍රසවාසය සමානයි. ඒ විතරක් නෙවෙයි බිම්බි වැකිලිමත් එක්ක සමානයි. ඒ විතරක් නෙවෙයි සක්මනේ සමාන වෙනකොට අර විචාර බුද්ධිය පේනවා විචාර බුද්ධිය ඕන කරන්නේ කුට්ටිය කඩා ගන්න විතරයි. රස දේවල් තෝරන්න දෙකට බෙදලා Tamanට හොඳ දේ ගන්න තමයි විචාර බුද්ධිය ඕනේ කරන්නේ. සියල්ලම සමාන අපි කියනවා නම් ගංගානන ගඟේ මේ වැලිතලාවට ගිහිල්ලා වැලිය හොරක් ගනින් කියලා කියනවා. කොහෙන් ගත්තත් එකනේ. ගංගානංගගේ වැලිය. මොන් ටී ෆැක්ටරි කියලා කියනවා මේක BOP මේක ෆැනින්ග්ස් මේක ඩස්ට් 1 2 3 4. උට ඕන එකක් ගන්න කිව්වොත් අපි ගණ්ඩා දන්නේ හොඳ මේකනේ. කරි ගිහලා අනවනේ ටී මේකර්ගෙන් දැන් අපිට ඕන එකකින් හවුරක් ගන්න පුළුවන් දැන් කෝකද ඕන කරන්නේ. එතන විචාර බුද්ධිය අවශ්‍ය මොකටේ? කුට්ටිය කඩා ගන්න. වැඩි කොටස හොඳ කොටස ගන්න. ওই විචාර බුද්ධිය ඕන වෙලා තියෙන්නේ මේ ඔක්කොම සමානයි. පිළිගන්න කැමතියි. මොකද අපිට ඉස්කෝලේ ගිහලා කුණුහරුප ටික කොළුවට දාලා තියෙනවනේ. රත්තරන් වල 27 කැරට් තියෙන එක තමයි හොඳ මේක. අරකේ මේ ක්වලිටි එක ගන්න ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යය මොකද කියන්නේ? බඩුවේ නම කියලා ඉල්ලන්න එපා මේ කම්පැනි නම කියලා ඉල්ලන්න. ඒක තමයි හොඳ බඩු තියෙන්නේ. මේ නම කියන්න බෑ. ඒකට ඕන එකක් හම්බ වෙනවා. මගේ කම්පැනි කියන්නේ අපිට ආදරෙට දෙයි. මේ අපිට හොඳ බඩු දෙන්නද මේ? දැන් උගේ බඩු විකුණන නෝ තමයි මාර්යා ගහතෙන් ලේබල් එක. ඉතින් පුදුරේ නැන්සේ කියන කොතනක හරි ਵਿਚාර බුද්ධියෙන් බලায়නකොට අරමුණ චපල බව දන්නවනම් ෂට බව දන්නවනම් මේ නෝනා වුණත් එක විදියයි මැනික වුණත් එක විදියයි නෝනා වුණත් මැනික වුණත් අපට වදීම තමයි. ඌ කොයි එක ගත්තත් එකයි. එයි ගෑනිත් එකයි හොටු ගෑනිත් එකයි. මේක දකින්න කන්නේ ඉතින් මේ පොරොන්දම් බලනවා 18ක් ගැලපෙනවද 21ක් පොරොන්දම් ගැලපෙනවද ධායන පිටිපස්සේ යනවා ඔක්කොම යනවා විචාර බුද්ධිය තියෙන්නේ එක පොඩි අවස්ථාවක් තියෙන හොන්තම එක කඩා ගන්න තියෙන ආතාව බුදුරජාණන් කියන පිටිපස්සෙන් බලපුවම ඔක්කොම සමාන නම් මොනවද මේ නැටිලි මේ පුද්ගලික ලක්ෂණ වලට නටන්නේ මට හොඳ කෑල්ල කඩා ගන්නනේ ඒ පුදු ලකුණේ බුදුහාමුදුරු පිටිපස්සෙන් බලලා කියන ඔක්කොම තියෙන එකන් කම්පන චංචල ටිකක් විතරයි ඕකේ උඹට ඇත්තට කඩා ගන්නත් බෑ කඩා ගන්න දෙයක් නෑ ඒක පොදු වස්තුවක් ඒක මේ කම්පන චංචල කියන්නේ විශ්වගත ශක්තියක් උඹ ඒක කොටසක් කරන මේ ඉන්න ටිකට ගෑනිට දෙන්නෙත් නැතුව මිනිහට දෙන්නෙත් නැතුව දරුවන්ට මගේ කුට්ටිය කඩා ගන්න හදනවා වගේ මේ සියල්ල සමබව දන්නව නම් මේ කියන රණ්ඩු සරුවලේ මොකක්ද කියලා බුදුරජාණන්සේ කියන ඔබේ විචාර බුද්ධියත් හැලෙනවා පොදු ලක්ෂණට හිත ගිය ගමන්. ගංගානගරේ වැලිය අවුරක් ගන්නවා කොයි අවුරක් එකයි. මුදිරි කියලා වතු ටිකක් ගන්න ගියව කොයි එකත් එකයි. නමුත් වෙන තැනකට ගිහලා ගත්තොත් එහෙම බෝතල් කරපු වතුර ගන්න ගියොත් එහෙම බෑ. බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවා. ඒකේ කොම්පොසිෂන් එක තියෙනවා. වැඩි මුදලක් තියෙනවා. ඔන්න ඒක උඩ තෝරන්න. ඉතින් ඕකනේ අපිට දාලා තියෙන හැම මේ කම්පැනි කාර්යෝ මේ মালටිනේෂනල් කාර්යෝ මේ පොදු වස්තු උන් බදාගෙන උන් ඒකල හදලා නිෂ්පාදන හදලා අපිටම කියනවා පොලිමේ වරෙන් ඇවිල්ලා ගාණක් ගෙවලා ගනින් කියලා. කැලේට එන්න. කොයි උතරත් එකයි. පොදනත් හුස්ම ගන්න පුළුවන්. ඒටයින්ද බලන්න හුලං විකුණන කාලයක් එන්නේ නැද්ද කියලා. දැන්ට වල මේ ස්ටෝන් හෙන්ජ් වල එංගලන්තේ තියෙන. කඳුරට ගිහිල්ලා වාතයේ තද කරලා එක ලීටරයක් එංගලන්තෙට ගිහිල්ලා එංගලන්තේ එක චීනි විකුණුවොත් චීනි වෙන ගණන්. මොකද එංගලන්ත උලක්. නూరు උලන් වැදිලා වගේ දතකලපු දතකට පිය වෙලාවක්ද කියලා බර්ණ සින්දුවත් tie සයිබුනානායි ගෑනිට ලෙඩක් හැදුනා. ඌෂ්ණ ලෙඩක්. ඊට පස්සේ සයිබුනානාගේ වෙදා කිව්වලු මේකට නూరు උලන් වැදුනොත් හොඳයි කියලා. ඒ ඌට කල්පනාලු ගිය පාර නුවර ගිය වෙලාවේදී ටයිලර් ටයරයකට උලන් ගැව්වේ නුවරෙන් කියලා. බයිසිකල් ටයර් එක ගෙල්ල ඇරලා ඇල්ලුවලු නහයට ගැල්ලි. මේකේ නුවර උලන් තියෙන. අර ගෑණි හුස්ම ගන්න බැරුව මැරලා ගියා. නුවර උලන් සෙල්ලන්නේ නෙවෙයි. ඉස්සරහට නෝට ඒකත් බෙදනවා. මේ කඩප්පුලියෝ අපේ මෙහිද තමයි ඉති අහුවෙන්නේ. මොකද තථාගතයන්ස මොකද්ද පෙන්වන්නේ? මේ කොයි දේත් එකයි. ඔය තේරුම් බේරුම් තියෙන ඊටම පහත් තුච්ච මට්ටමේ පොඩ්ඩක් හිත නැගිටවල ගන්න ඕකප්පන සද්දාවට එන බෑන්ට ආස්වාද ප්‍රසවාසය ගත්තාට පිම්බීම ඇකිලිම ගත්තා. වම දකුණ ගත්තා. ඔක්කොම තියෙන කම්පන චංචල ටිකක් ඒක තේරුම් ගන්නකම් මට නංගං නංගණං විතක්ක ਵਿਚාර දමදම යනවා. ඒ විතක්ක ਵਿਚාර දාන්නේ විතක්ක ਵਿਚාර වල පණ දෙන්න නෙවෙයි පච කරවන්න. මේකේ බොරුව වෙන්නන්න. ඒකට කරන් තියෙන විතක්ක ਵਿਚාර පාවිච්චි කරන්න. පාවිච්චි කරනකොට ඒක බොරුව තියෙන. ඒ නිසා මිනිකට මරන්න ඕනේ නම් ඔය යාලු කරගන්න. මිනිහෙක් නැති කරන්න ඕන හොඳ මෙරිත ඌ යාළු කරන යාළු කරන ඉවරයි ඌ පෙකෙන වෙලෙම කපතයි එහෙම තමයි සිංහල රාජධානි පරම්පරාවේ 48 148ක් මේ මහරජුරු මරලා තියෙන පුතා උඩ යන්න පුළුවන් නේ මාලිගාවට යන්න පුළුවන් ගබඩා කාමරට යන්න පුළුවන් නිදර කාමරට යන්න පුළුවන් එකට කන්නේ ඉතින් පුළුවන් නම් රජෙක් මරන්න ඕන නම් රජෙ ගෙදෙට්ට යන්න. ඒ වගේ විතක්ක ਵਿਚාර මරන්න නම් විතක් විචාර ක්‍රියාව යොදවන්න. ක්‍රියා විසදෝනකොට ලස්සනට පේනවා. අපි හිතන මේ විතක්ක ਵਿਚාරත් එක්ක නිවන් යන්න හදනවා කියලා නෑ. විතක්ක ਵਿਚාර, සවිතක්ක සවිචාර සමාධි, අවිතක්ක ਵਿਚාර මත සමාධි, අවිතක්ක අවිචාර සමාධි කියලා ඔය විතක්ක ਵਿਚාර දෙක කපන හැටි බුද්ධ ජනසෙ පෙන්නනවා. ඒක කොච්චර ඥානවන්තයෙකුට ලේසිද කියලා කියනවනම් මේ විතක්ක ਵਿਚාර හැලීම පිළිබඳ උපදේශයක්වත් ආනාපාන සති සූත්‍රෙ පෙන්වන්නේ නැහැ. අටුවචන් වහන්සේ අහනවා ඇයි මේ ආනාපාන සුත්‍රයේ සුත්‍රයේ කාය සංකාර චිත්ත සංකාර පෙන්වනයි වචී සංකාර පෙන්වන්නේ නැත්තේ කියලා. ඒක තුන්වෙනි පරාජිකපාලේ අටුවාවෙත් තියෙනවා විසුද්ධි මාර්ගෙත් තියෙනවා. ආනාපාන සුත්‍රයේ සූත්‍රයේ අපි මේ කතා කරන සංස්කාර කාය සංස්කාර කතා කරනවා. පස්සම්බයං කාය සංකාරං. ඒ කතා කරන ඊට පස්සේ පියවර ගානකට පස්සේ පස්සම්බයං චිත්ත සංකාරං. වචී සංකාර අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද හේතුව කයේ තැම්පත් වීමෙන් ඉස්සෙල්ලා වචී සංකාර වෙලා තියෙනවා. ඒ ටික තමයි මහසි ෂැඩෝ හරියට මතු කරලා මහසි සිස්ටම් එකෙදි ගත්තේ මෙනෙහි කිරීම noting and knowing මෙනෙහි කිරීම සහ දැන ගැනීම කියලා විතක්ක ਵਿਚාර දෙක හඳුන්වලා දීලා අර ආනාපාන සති සූත්‍රේ නැති එක පෙන්නලා දුන්නා. ඉතින් දැන් කාලේ ඉන්න කට්ටියක මම හිතනවා මොලේ දුර්ලභමක් තියෙනවා වෙන්නේ. ඉතින් ඒ කාලෙලා ගියා. ඒ කට්ටියට කිව්වොත් එහෙම නැහැ. ඔය දොඩමල් වීම ගැන උනන්දු වෙන්න එපා. කයේම හිත තියානින්න ආනාපාන නැතුණක් කවන්නේ නැහැ. පිම්බිමක් ලිව නැතුණක් කවන්නේ නැහැ. සක්මන් කරනකොට කයේ හිත තියන්න වම දකුණ නැතුණත් කමන්නේ නැහැ. කයේ හිත තියන්න ඉන්න බෑ. ඒ කටියට ඒ කියන්නේ හිතේ දොඩමලු ගතිය, චම්පල කම්පන චංචල ගතිය වැඩි නිසා ඒගොල්ලන්ට අර ගංගේ ගහගෙන යනකොට වගේ අල්ලන්න එකක්. මොන ඒකට අපි ආනාපාන සතිය දෙනවා. අහුවෙන්නේ නැහැ කියලා. මහසිසාර දුන පිම්බි මහැකිලියු. අහුවෙන්නේ නැහැ. එහෙනම් පිම්බිනවා පිම්බි කියලා මෙනෙහි කරපන්. හැකිලිනවා හැකිලිය මෙනෙහි කරපන් කියලා කියනකොට බින්දට වැඩි ප්‍රමාණයක් අල්ල ගන්න පටන් ගත්තා. පටන් ගන්න ඉවරලා අරමුණ මෙනෙහි කරනකොට හරියට අපේ තියෙන අරමුණ මේ බදා ගන්න හදනවා විතක්ක ਵਿਚාරය අපේ මේ ස්ථිර රැකියාවක් දෙන්න හදනවා නෑ විතක්ක ਵਿਚාරයට දෙන්නේ తాවකාලික රස්සාවක් එතකොට එයා අරමුණ බන්දලා දුන්නට මොකද අරමුණ විනිවිදට පස්සේ අරමුණක් නෑ හිතන ඉතින් විතක්ක ਵਿਚාරයත් අපේ සේවයෙන් පහ කරන්න වෙනවා අරමුණත් සේවයෙන් පහ වෙනවා රූපාරම්මනේ රූප සංඥාන් ප්‍රතිස්ථාපන වෙනවා. ඉතින් ඒ ටික දන්නේ නැතුව යෝගාවචරය උදේ ඉඳලා හැන්ද යනකම් මෙනෙහි කර කර හිටියොත් එහෙම නැත්නම් අරමුණ ගෙවෙද්දිත් ආයෙන් හුස්ම ගන්න ගියොත් ඒක නාර විතක්ක ਵਿਚාරයට පොහොර දෙමීමක් වෙනවා. ඒක තමයි සාමාන්‍ය භාවනා යෝගාවචරයෙන් වෙන්නේ. භාවනා කරනකොට ඒ කර්මණු ගේද පැවැත්වුවොත් නීරසකම නිසා හෝ සියුම් භාවය නිසා එහාට පේන අතරමං වුණා වගේ. නිකම් අංජබංජ හුරා වගේ මේ මම්මුලා වුණා වගේ ඒක හයිය හුස්ම ගන්න යනවා. නැත්නම් හයිය මෙනෙහි කරන්න යනවා. මොකද යාට අර ඒ සතිය පුරාවට සිද්ධ වෙච්ච සිද්ධිය මතක නැහැ. මම මෙනෙහි කර කර මතු කරගත්ත අරමුණ තමයි. දැන් මෙනෙහි නොකරත් සමාහට අරමුණ පේනවා. ඒ මට්ටමට ගියදී අරමුණ නොපෙනී යනවා. එහෙම නැත්නම් අරමුණ ඒකාකාරී වෙනවා. එතන අරමුණ සියුම් වෙනවා. අන්න එතනදී මේ සතිය කැඩලා නැහැ කියන එක විතරයි මෙතන තියෙන අල්ලගන්න තියෙන පොයින්ට් එක. එහෙ නැත්නම් කාරණාව. තමන්න තේරෙනවනේ මේ මිනේ කිරීම නැති වුණත් අරමුණ නොදැනෙන මට්ටමට යනවා කියන්නේ අරමුණ නොදැන ඉව නෙවෙයි අරමුණ පොදු ලක්ෂණම හසුවීමයි මෙතන වෙන්නේ. විරාගයමත් වීමයි වෙන්නේ. ආන්නේ කාරණාව අල්ලගන්න බැරි නිසා අපි අරමුණ මෙනෙහි කරන්න පටන් ගන්නවා අයියේ. නැත්තම් හයියෙන් හුස්ම ගන්න යනවා. ඇවිදිනකොට නොතිනී ගියෝ පය පොළවේ අනිනවා. මේ මේ වම දකුණ තේරුම් අරගන්න. ආන්නේ ගතිය තියෙන්නේ මේ සංස්කාර වලට තියෙන ආශාව නිසා සතුන් සරුවචනාංශයේ තම්පහීනා තථා මේ අරමුණ සහ මෙනෙහි කිරීම පාවිච්චි කරන්නේ වඩුව උපකරණයක් වශයෙන් පාවිච්චි කරනවා මිස ආයුධයක් වශයෙන් ආයුධය කියන්නේ වඩුව නෙවෙයි වෙලාවට පාවිච්චි කරලා අයින් කරා ඒ නිසා ඒ කතාව මේ විතක්ක ਵਿਚාර මේ දෙක අපි මේ ගොඩක් කතා කරන්නේ සංස්කාර වලින් කාය සංස්කාර වචී සංකාර ගැන සමත භාවනාවට අදාළ නෑ මේක සමාධි භාවනට මේ විදිහට විතක්කේ ਵਿਚාරේ ප්‍රහාණය කිරීමක් අරමුණ ප්‍රහාණය කිරීමක් අකමැති නිසා ඒගොල්ල අරමුණේ නිමිති ගැනීමක් කරලා නිමිත්ත දිගේ ප්‍රතිභාග නිමිත්ත උග්ඝහ නිමිත්ත අපනා නිමිත්ත කියලා නිමිති තුනකටපත් කරලා අරමුණ ගෙවෙනකොට නිමිත්තකින් ප්‍රතිස්ථාපනය කරගෙන ආලෝකයකට පහසුකට යන කතාවක් ගේනවා විපස්සනා කියන හැම වෙන්නත් පුළුවන් නමුත් ඒක නෙවෙයි වැදගත් වෙන්නේ ඔබ පටන් ගත්ත මුලට කුඤ්ඤයට ගත්ත අරමුණ චපලයි. ඒක විනාශ වෙනවා. ඒක සංඥාවකින් ප්‍රතිස්ථාපනය වෙනවා. ඔය මෙනෙහි කිරීම අල්ලන්නේ නැති බල්ල කට්ටේ අල්ලන්නේ නැති තැනකට එනවා. ඒකට ඒ වෙලාවට ගාන නිමිත්ත පටිගා පටිභාග නිමිත්ත අර්පණා නිමිත්ත නැති වුණාට ඉව්වට පහු වෙන්න එපා. ආයව උදසන උපක්ලේශ වශයෙන් සලකගෙන අර අරුමුණේ කෙවෙන හැටි බලනින් ගෝකමාරු. මොකද හේතුව මේ මේ සමත ක්‍රමයේ යටතේදී අරමුණට ප්‍රේම කිරීම, මෙනෙහි කිරීමට ප්‍රේම කිරීම, නිමිත්තට ප්‍රේම කිරීම ආද සිංහල බෞද්ධය තුළ පිහිටලා තියෙනවා ආගමක් වශයෙන්. නිසා භාවනා කරනට ආලෝකය පෙනුනේ නැත්තම් ඒ නිමිති මතුනේ නැත්තම් කඩේට ගිහිල්ලා හරි නිමිති ගෙනල්ලා කනවා. භාවනා නිමිත්තක් පහළුනේ නැත්තම්. ඉතින් ඒ නිසා හුඟා කනගාටු වෙනවා අනේ බලන්න ස්වාමීන් වහන්සේ අරයට සුදු පාට වෙනවලු මෙහාට කහ පාට වෙනවලු මේ නිල් පාට වෙනවනේ අනේ ෂෝක් එකට භාවන යනවා මට මොකක්වත් පාටක් පේන්නේ නැහැ ආලෝකයක් පේන්නේ නැහැ ওই කිනු උඩ යන්නෙත් නැහනේ මාව ඒ හරි ලස්සන ප්‍රශ්න අහන්නේ ඒ මොකද අල්ලපු ගෙදර භාවනා තමයි මට ඕන මගේ එක නෙවෙයි මට වෙන දේ හරි ඒක මගේ චාරිය කටකතේ කියා ගන්න තරම් මේ මේ වචනෙට පණෙන්නේ නැත්තේ මොකද අපි අනුන්ගේ ඇස්වල ජීවත් වෙන જાතියක් මේ කවුදෝ ඔලුවට දාපු එකක්. මේ අස්පනා අපිට සිදුවෙන දේ. නැත්නම් සරුවච්චන් වහන්සේ වගේ තථාගතෝ පේන දේ පැත්තක දාලා මොනවද අපේක්ෂා කරන්නේ? ඉතින් අපේක්ෂා කරනවා තන්නේ කර කර්මස්ථානාචාර්ය වගේ කියන්න ඕනේ. විසුද්ධි මාර්ගේ වගේ කියන්න ඕනේ. මිනිසුත් අන්දර එක විදිහකට හොඳයි. ඒ විදිහට අන්දලා ගංජා ටිකක් හරි කමන්නේ ගහලා කොල්ල පැත්තකටලා ඉන්නවනම් කඩප්පුලිකම් කරන්නේ නැහැ. ඒ නිසා මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ කොහොඳයි. නතුම් මන්නට වැඩි හොරකම් කරන වැඩි කාමීත්‍යචාරයට වැඩි. ඔත් මේකත් ඒ වාගේම ඇබ්බැහියක් කියලා තේරුම් ගන්න. කාල් මාක්ස් තුමා කිව්වා වගේ ආගම කියන්නේ අබින් වගේ જાතියක් ආහුව එක නම් ගොඩ එන්නේ නැහැ කියලා. මොකද සතුම් මන්න එක නම් ගොඩ ගන්න පුළුවන් නේ උසාවියට දැම්ම දෙකක් අසපාර දෙයක් ගන්න මරණේ බය කෝකියොත් ඉවරයි. දැන් මේ සූස්තියට අහුවෙච්ච මනුස්සයා මේ ආලෝකය හොයන මනුස්සයා. එහෙම නැත්නම් මේ නිමිති හොයන එක නා. ඉතින් ඌ සාධාරණ වැඩක් නැහැ ධාර්මික වැඩක් නැහැ කරන්නේ. ඉතින් ඌ හිතනවා මේක නම් සාධාරණ ඉල්ලීමක්. භාවනා කරන්න ඕනේ නිමිත්තක් පාලනය කරන්න කියලා. ඉතින් මේ විතක්ක ਵਿਚාර දෙකම නැත්තන්ට යනකොට රූපේ රූප සංඥාගෙන් ප්‍රතිස්ථාපනය වෙනකොට සර්වචාන්සේ සඳහන් කරනවා නම් යේයි සංකාරේහි තථාගතා පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තන් තථාගතස්ස පහිනං කියලා අපි හිතනවා අපෝ ඒක සර්වචන් වහන්සේට අපිට කොහෙද මේ අමුදරුවන් රකින්න ගෙවල් දොරවල් වල ඉන්න පස්පව් කරන අපට කොහෙද තථාගතකමක් කියලා අපි විතක්ක ਵਿਚාර ධර්ම යනවා ඇත්තටම සරණ යන්න ඕනේ මුලදී හැබැයි ධර්ම යන්නේ අයින් කරන්නයි විතක්ක ਵਿਚාර සරණ යන්නේ අයින් කරන්නයි ඒක විපස්සනාදී ලස්සනට පෙන්ලා දෙනවා. හොඳම සේනාපතිතුමා තමයි පණ්ඩිත ස්වාමීන් වහන්සේ බුරුමේ හිටියේ. දැන් අපි අවුරුද්ද සම්පූර්ණ කරගෙන අපවත් වෙලා. උන්වහන්සේගේ වැඩේම මේ විතක්ක ਵਿਚාර දෙක noting and knowing ලේබලින් පෙන්ලා දෙනවා. මෙන්න මේක පාවිච්චි කරලා අනික් කරුණු අයින් කරලා උදාසීන අරමුණක හිත තියාගන්න බලපං. හැබැයි එතකොට එන ආලෝකයට අහු වෙන්නත් එපා. ওই විතක්ක ਵਿਚාර දෙකත් හැරෙනකොට මීට සතිය දිගේ එහාට යන පාර පෙන්ලා දෙන්න හැදුවා. ඉතින් අවාසනාට වගේ උන්වහන්සේ ගෝලෙන් දෙක අහුනේ නැහැ. ඒගොල්ලෝ තාම විතක්ක ਵਿਚාර දිගේමයි යන්නේ. අර මේ ඉන්න යකායලව ගන්න ඌණන් දේවතාවුන් වහන්සේ ගෙන්න ගත්තා. දැන් ඌණන් දේවතාවුන් වහන්සේ ආවෙත් වෙනවා ඉන්න යකා වෙනවා. විතක්ක ਵਿਚාර දෙකින් නම් මේ වගේ මේ සංස්කාර වගේක් අයින් කරන්න. ඉතින් ඒක හරියට තේරුම් ගන්නව නම් ලැබෙන ලාභය තමයි කාය සංකාර. පත්සම්බනේ කාය හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අටුවාචාන් වහන්සේ පිළිගන්නවා ආනාපාන සති සූත්‍රය ඇයි මේ වචී සංකාර කතා කරලා නැත්තේ? මොකද යම් වෙලාවක යම් උපක්‍රමයකින් යෝගාවචරයට මේ කයෙහි හිත බඳලා කයෙහි හිත තැම්පත් කරන්න පුළුවන් නම් නැත්නම් ආස්වාද ප්‍රසාද දෙක සංසිඳවන්න පුළුවන් නම් ඒ වෙනකොට වචී සංකාර සංසිඳිලා ආයේ යකඩ මල්ලට ගුල්ල ගැහුවා නම් ආල් මල්ල ගැන බලන්න දෙයක් නැහැ. ඒ නිසා එහෙම නැහෙනේ වචී සංකාර පාවිච්චි කරන්න. මෙනෙහි කරන්න. බොහොම බොළඳ ක්‍රමයක්. බොහොම බාලාංශ වැඩක්. හැබැයි ඒ ඒ චරිතවලට විශේෂයෙන්ම විතක්ක චරිතවලට කල්පනා බහුල චරිතවලට මේක හරියනවා. ඒකයි අද බටහිර බුද්ධහම ගිහිල්ලා තියෙන්නේ බටහිර කට්ටිය මේ මහසී ක්‍රමයට කැමති. නමුත් වෙලා තියෙන්නේ ඒක හරියට මේ වැඩ ගන්න උපකරණයම විසිකරන්න වෙනවා කියන එක මතක නැති නිසා බුරුමේ උපකරණය අල්ලගෙන ඉන්නවා. බටහිර උපකරණේ පාවිච්චි නොකර ඉන්නවා. ඕක මේ විතක්ක ਵਿਚාර කියලා කියන්නේ සංස්කාරයක් නේ. ඇයි සංස්කාර කරන්නේ? අයින් කරන්න ඕනේ සංස්කාර කරන්නේ. මම ඉස්ලාම වතාවට ඔය සීයේ බලමයි මේ පොත කියවනකොට මට තේරෙනවා මිනේ කරනවා කිව්වම ඔලුවට දාගන්නවනේ මොනවද? නැති උපකරණයක් මේ. මං ධම්මික ආමරණ කිව්වා මට තේරෙන්නේ නැහැ පොතේ කියන දේ. හැබැයි මට නම් තේරෙනවා මෙතන පටලවිල්ලක් තියෙනවා කියලා. කාටත් ඔක තියෙනවා. මෙනේ කරන්න ගිය ගමන් කවුරු හරි හිතනවා මේ කොහෙද නැති ක්‍රමයක් දාගන්න කියලා මොක කරලා බලපංකෝ. ඒකට ක්‍රමෙත් අයින් කරතයි. ඒක ඔකත් අයින් කරතයි. උඹ යයි තැනකට ආනපාන සංසිඳන පටන් ගන්නවා කියලා. ඉතින් මං මාස ගාණක් තර්ක කරා. ඇයි මේ කොහෙවත් නැති විතක්ක ਵਿਚාරයක් උනන්දු කරවන්නේ? ඇයි ඒක මේ උත්ප්‍රේරකයක් වශයෙන් පාවිච්චි කරන්නේ? ඒක පාවිච්චි කරන්නේ ඒ කුරෝසු මිච්ඡා සංකප්ප ටික අයින් කරා. ඒකල එක සම්මා සංකප්පකින් ප්‍රතිෂ්ඨාපනය කළ සංකප්ප කියලා කියන එතන සංඥාව ඒකත් පස්සේ අයින් කරන්න පුළුවන්. ඉතින් අන්නේ බුදුහාමුදුරගේ තියෙන මේ ශ්‍රේෂ්ඨ මේ නිසා මේක අයින් කරපන්. මේ නිසා මේක අයින් කරපන් කියලා සියුම් සියුම් දෙකින් ගොරොසු ගොරොසු දෙය අයින් කරන්න ගියාම අපි කේවල தත්වෙම නිඳ හදනවා. මේ විතක්ක ਵਿਚාර දිගටම ගෙනියන්න වෙයි කියලා නෑ. ඒක උපකරණයක් විතරයි. ඒ උපකරණේ අයින් කරපු ගමන් භාවනාව යන්නේ වචී සංකාර වලින් පස්සේ කාය සංකාර වලට. ආනාපාන සංසිඳෙන්න. ඊට පස්සේ චිත්ත සංකාර. මේ ਸਰවඥාන්සමේ උපක්‍රමයෙන් ඔක්කොම ගෙව්වා. ගෙවල ඉවර වෙලා අපි වගේ ඇත්තන්ද කියන්නේ පස්චිම බහුකයන්ට පින්නලා දුන්නා මේකේ ක්‍රමයක් තියෙනවා ප්‍රතිපදාවක්. ඒක උඹ හිතාන ඉන්න ක්‍රමේ නෙවෙයි. හරියට තථාගතයන් වහන්සේ කියන්නේ ඔබ හිතාන්නේ ජාති සතෙක් නෙවෙයි. ඒ වගේ මේ ක්‍රමයක් ඔබ හිතාන්නේ එක නෙවෙයි. ඒ නිසා කීකරු විලක් කරපො. ඉන් වෙලා තියෙන කාගේ බහට කීකරු වෙන්නද කී දෙනෙක් භාවනා ක්‍රම උගන්වනවා. ලෝකේ තියෙන භාවනා ක්‍රම රාජ හැම එකනම කියන්නේ මේමයි සත්‍ය අනිත්‍යක බොරු කියලා. කතෝලික මනුස්සයත් කියන. බුද්ධ ධර්ම බොරු අපි සත්‍යයි කියලා. මුස්ලිම් මිනිස්සු කියන අපෝ කුණු කුණු කුණු කුණු බුද්ධ ධර්ම ගන්න බෑ අපේ ඊස්වාංශ මේ නබිනායකතුමා මේ ගේ දොරකඩ ඉන්නේ ඇවිල්ලා කරගන්න. අපේ කට්ටියත් කියන සමත කරන කට්ටිය ආපෝ විපස්සනා නම් කරන්න එපා. හරි අමාරු. විපස්සනා කරන එක හූ සමතට යන්න එපා ගිය ගමන් අබින් කෑවා වගේ කියලා. ඒ ඉතින් අර කුයෝගාවචරය යන්නේ ඉස්සෙල්ලා බීචිකාවකටපත් වෙලා මේ දොරට වැඩිච්ච කෙල්ලෙක් වගේ පුරුසාන්තරයට ගිය කෙල්ලෙක් වගේ කොයි මනසට වුණත් දූෂණය කරනවා. කාගේ ධර්ම පුතන්නේ? තමන්ගේම ප්‍රත්‍යක්ෂ ඥානෙ විතරමයි. ඒක තමයි බුදුජානනාංශයේ කේශිපුත්ත සූත්‍රයේදී දේශනා කරේ උඹට තේරෙන දේ විතරයි හන්ට විතරුණකෝ කවුරු සරණ පැතුවත් ඒක කවදාකවත් විශ්වාස කරන්න එපා. අඩු ගන්න සරුවච්චන් වහන්සේවත් සරණපතන්ට යන්න එපා. මොකද උන්වහන්සේ ඔය තියෙන ඔක්කොම ප්‍රහීන කරලා තියෙන්නේ අත්දකින්නවනේ. අත්විඳිනවනේ. අපි ඇති හැටිය දකින්නවනේ. ප්‍රත්‍යක්ෂ ඥානය කියලා කියනවනේ. අන්නේ ප්‍රත්‍යක්ෂණය කරන දේ පමණක් මුලදී අදාහගෙන ගියොත් පස්සේ තව ටිකක් අල්ලන්න වෙනවා. සෑහෙන දුරට ගමන කෙලි. සෑහෙන දුරට ගමන චපල නැහැ. අද භාවනා ක්‍රම තියෙන්නේ හිතට එක එක දේවල් දාගෙන ඒක කල්පනා කර කර ඉන්නවා. ඒ මිසක්කා ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා විතක් ਵਿਚාරේ පාවිච්චි කරත හැකි උපක්‍රමය තමයි Tamange කය නම් වූ මේ උදාසීන අරමුණට අමෝරාවෙන් හිත යොදලා කය පහසුවෙන් තියලා හිතාමතා යමක් නොකර දිහාම යොදාගෙන ඉන්නකොට යම් වෙලාවක කය මෙනෙහි කිරීමකින් තොරව දැක ගන්න පුළුවන් නම් නැත්නම් ආස්වාස ප්‍රසවාස කය නැත්නම් පිම්බෙන හැකිලෙන කය නැත්නම් වම දකුණ තියෙන කය මිනේ කිරීමේ නොකර බලා ගන්න පුළුවන් තැනට ගියාට පස්සේ තමයි අපි අරමුණ නිරීක්ෂණය කරන්න පුළුවන්. මිනේ කරන තාක්කල් හිත ටිකක් කැළඹිලා. ඊට පස්සේ ඒක දිහා බලාගෙනකොට තමයි විපරිණාමය පේන්නේ. හුත්වා අභාවතා අනඤ්‍යතා අනිච්චතා විපරිණාමතා කියලා මේකට කියනවා. ඒ විපරිණාමයේ දැකීම පවා සමහරවට කලන්ත හැදෙන සුළුයි. අපි මේ බලහින් අරමුණු ශීඝ්‍ර විනාශ වෙන හැටි විනාශ වුණාට පස්සේ වෙන්නේ මොකද්ද මේක වෙන්කොල්ල අඳුර ගන්න පුළුවන් අනන්‍යතාවයක් දෙන්න පුළුවන් පෞද්ගලික ලක්ෂණ ඉබේම දිය වෙලා ඒක පොදු ලක්ෂණක් බවට පත් වෙනකොට විචාර බුද්ධියක් අවශ්‍ය නැහැ විචාර බුද්ධිය අවශ්‍ය වෙන්නේ කුට්ටිය කඩා ගන්න විතරයි මේ කේල් ගෙඩි කේල් කනක මුල් ලැබරියෙන් කඩා ගන්නයි අපට ඕන මුල් ලැබරියෙන් දුන්න නැත්නම් අපිට කේන්තියක් මගුල් ගෙදරට ගිහලා ඉස්ලාම් වතුර ඇල්ලුවේ නැත්නම් ඉතින් හිතට අමාරු. අපිට ඕනේ හැම වෙලාවෙම ඒකට ਵਿਚාර බුද්ධිය අවශ්‍යයි. නමුත් කුයි වතුරත් වතුරමයි, කොයි කියලා කියලත් එකම රසමයි කණේ කියලා කෝකත් පිළිගන්න කැමති අපි ඔය කියන සමාජවාදීට ගියා නම් ඔක්කොම සහෝදර කියාගෙන එතෙන්ට යනකොට ਵਿਚාර බුද්ධියක අවශ්‍යතාවයක් නැහැ. විචාර බුද්ධියක අවශ්‍යතාවයක් නැතුව ජීවත් වෙන අඩුව ජීවත් වෙන තිරසනුන්ට අපිට විතර අසහනේ නැහැ. ඔය විචාර බුද්ධිය අපිට වඩා අඩුවෙන් පාවිච්චි කරන තිරසනුන්ට මානසික අසහනත් නැහැ කැන්සරුත් නැහැ මොනම දෙයක්වත් නැහැ මේ විචාර බුද්ධියම දැලිපිය වගේ දැලිපියෙන් කිරිකණ්ඩ ගිය මිනිහාගේ දිව කපා ගන්න විචාර බුද්ධිය නරක නිසා නෙවෙයි ඒක බිම තියන්න ඕන තරම් තියෙනවා මේ බිම තියන්න නැතුව ඒකම කරේ ගහගෙන හිටියොත් ඒ මිනිස්සයා ඔය ශිල්පෙම්ම තමයි අද ඉන්න මිනිස්සු නැහින්නේ මින් අරක දේවල් කරන්නේ ශිල්ප කියලා තාක්ෂණය කියලා ඉතින් ඊට පස්සේ මැරෙන හැටි කවුරුත් දන්නේ නැහැ දැන් හැදෙල්ලට කාටවත් අඳුරන්න. මොකද ඒ ලෙඩේ එන්නේ වෛද්‍ය විද්‍යාවෙන්. අද තියෙන ලෙඩ සේරම වෛද්‍ය විද්‍යාවෙන් ආපු ලෙඩ. සාමාන්‍ය ලෙඩවලින් මැරෙන තිරිසන් විතරයි අද. උන්න වෛද්‍යවරු කියන්නේ තේරෙන්නේ නැහනේ. අඩු ගන්න සාමාන්‍ය වෛද්‍යවරයා ලියන එක ෆාමසිස්ට් විතරනේ තේරෙන්නේ. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් තේරෙන්නේ නැහැ. ඒ දොස්තර කෙනෙක් ලව් ලෙටර් එක ලියවලු නර්ස් කෙනෙකුට. නර්ස් එක අරන් ගියලු ෆාමසිස්ට් කාවට. එයි මීයා කලියනිව තේරෙන්නේ නැහැ. වේදාකුරු කියලා જાතියක් තියෙන්නේ. තේරෙන්නේ නැහැ. ඒ දෙන්නේ බෙහෙත් කලවම් කරන එකට විතරයි. මේ වගේ අද තියෙන හැම ලෙඩක්ම වෛද්‍යවරුන්ගේ. මේ තියෙන ප්‍රශ්න ඔක්කොම මේ නව ඉංජිනේරු ශිල්පෙන් හදාගත්ත ප්‍රශ්න. පයින් යන්න බෑ. වතුට්ටිය බොන්න බෑ. හුස්ම ගන්න බෑ. ඒ මොකද මේ තාක්ෂණය නිසා. මේ තිරසනුට මොකුත් නැව කොච්චර මේ අරන්නේ හිටියත් උන් එක එක්කත් භාවනා කරනද කියලා තියෙනවා. උන් අපි ඔය කිවට ගණන් ගන්නන්නේ. ඔය දායකයෝ ගෙනත් දෙන ඔක්කොම දේ කනවා. කවදාකවත් කොලෙස්ටරෝල් ප්‍රශ්නයක් කියලා කතා කරලා කිව්වද වෙද්දු මෙච්චර එනවා දොස්තරලා. එක රිලෙවෙක් ගිහිලා කියලා තියනවාද මටත් තුණ්ඩුවක් දෙන්න බේට්ටියක් ගන්න ඕනේ කියලා. උන් අපි කන්නේ මමයි කන්නේ. ඩයබටිස් හ්ම්. ඇඟිල්ලට නැන බැලිල්ලක් උන්ගේ නැහැ. උන්ට තාක්ෂණය අහුවෙලා නැහැ. උන් විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කරන්නේම නැහැ. අපි කරන්නේ අපි ඒක හරියට පාවිච්චි කරලා අවශ්‍ය වෙලා දික විසි කරලා අපි ඒ සතෙක් වාගේ පොඩි එකෙක් වාගේ එන දේ දිහා බලන්නේ. ආහන් ඉතින් ගියාට පස්සේ පේනවා තථාගතයන් වහන්සේ මේ සංස්කාර සමතේට වඩා තියෙද්දී අඩු ගන්න මේ වචී සංඛාර සමතේකටපත් කරන්න ඉස්සලා වචී සංඛාර හුරු කරගන්න එපායි. ඒක පිළිබඳව අපි වශී භාවයක් ඇති කරගන්න එපායි. ඒක අපි මුලමඳාක දැක ගන්න එපායි. ඥානතෝ භික්කවේ පස්සතු වාසවාණ කයං වදාමි. තක්ක ਵਿਚාර කියන්නේ මොකද්ද? කොහොමද ඒක වැඩ කරන්නේ? එයා වෙලාවක ඇට්ටි හැලිලා වැටෙනවා. අන්න ඒක දැකපු මනුස්සයට වෙන ඕන වෙලාවක විතක් ਵਿਚාර පාවිච්චි කරාම ප්‍රශ්නයක් නැහැ. ඒක සීමාවක් තියෙන සීමාවෙන් යාට වළංගු නැහැ. ආන්න ඒක දන්නවනම් ඒ වංශය උපකරණේ පාවිච්චි කරන්නේ වශීභාවයකින්. එහෙම නැත්නම් ස්වාමිත්වයකින්. දැන් අපි උපකරණ පාවිච්චි කරන්නේ දාශකත්වයෙන්. ඒ නිසා විතක්ක ਵਿਚාර දෙක ගැන විතරයි මම හිතන අපිට අද කතා කරන්න පුළුවන් වෙන්නේ. අපි උත්සාහ කරමු හරි විදිහට මෙනෙහි කිරි මේක පල්ලෙහා කරන බණත් එක්ක බොහොම සමාන්තරව යනවා මේ උපකරණේ හරියට පාවිච්චි කරන්න දැනගත්තොත් උපකරණ වාල් වෙන්න ඕනේ අවශ්‍ය රට පාවිච්චි කරා අනවශ්‍ය ලා පැත්තක තිබ්බා කියලා ඊ ගාවට කාය සංස්කාර විශේෂයි නැත්නම් ආස්වාස් ප්‍රසස් කාය විශේෂයි අපිට එල්ල කරලා ගන්න පුළුවන් දැන් අපි පුරුදු කරන්නේ එල්ලට වෙඩි කියන්නේ විතරයි මුකේට වෙඩි කියන්නේ කියලා අපි තාම කියලා දීලා නැහැ විශේෂයෙන් විතක් ਵਿਚාර ගැන කතා කරනවා නැත්නම් ඉල්ලට විදින්න. එල්ලට විදින පුරුදු කරාට පස්සේ ස්ථාවර එල්ලයක්ද පණින පිම්මද කියලා පිම්මට වෙඩි තියනවාද කියන එක පස්සේ කියලා දෙන්න පුළුවන්. එතකොට අපි ඔය එල්ල කරන අරමුණ තියාගෙන අරමුණ තෝරා ගැනීම උදාසීන අරමුණක් තෝරා ගැනීම අපි ਸਰවඥාන්සික පැත්තට යනවා. ඒක නිසා උන්ට මතක තියාගන්න සංඛාර වශයෙන් අපි ਸਰවඥාන්සේ පණවනවන ਸਰවඥාන්සේ මේ මේ දේවල් ලෝකයට කරා මේ මේ දේවල් එකක්ක ਸਰවඥාන්සේ මායින් කරන්නේ. එම කරපු දෙයක් කරුවත් යනසි මම මේ දේ කරයි කියලා කියන්නේ අපි හැබැයි කියන්නේ නැතුනොත් හොඳ නැති නිසා අපි අන යන තන හන්දියක් හන්දියක් ගන්න බුදු පිළිම කියලා තියාගන්න. අපි මේක තමයි කරුවත් යනසිට කරන්න පුළුවන්නේ ගෞරවය කියලා මම හිතන්නේ ඒක. ඉච්ච ලොකු ගෞරවයක් කියලා. එතකොට මේ සංස්කාර පිළිබඳව ਸਰවඥාන්සේ දේශනා කළ තියෙන මතේ තේරුම් ගත්තේ නැතිකමක් තියෙන කමක් නැහැ ලෝකයා කරගත්තා වයි. යෝගාවචරය පරිසං වෙන්න මේ සංඛාර කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර මනෝ සංඛාර චිත්ත සංඛාර වශයෙන් තේරුම් අරගෙන දැනගෙන දැකගෙන ගිවන් කිරීම ක්‍රමයට ගියොත් අපිට කියන්න පුළුවන් යම් ප්‍රමාණයකට සබ්බේ සංඛාරා නෙවෙයි වචී සංඛාරය පිළිබඳ අපිට යමක් තියෙනවා කියලා දැනගත්තොත් ඒ මාසේ කතා වඩු වෙන පටන් ගන්නවා. පැහැදිලිවම කතා වඩු. මට තේරෙන මේ කතා කරන හරි වෙහසයි කියලා. ඒකෙන් තමයි ටීචර්ස්ලාට එහෙම පැය විනාඩි 35 කතා කරලා පස්සේ සබ්ජෙක්ට් එක මාරු කරන්නේ. ඒ අඳා අපි ගොඩක් ආශ්‍රය ඉන්න ශක්තිය කතා කරලා. ඒ නිසා ඒක අඩු වෙන එක අනුන්ටත් වෙන තමටත් තේරෙනවා. එතකොට සීල ශික්ෂාට වැඩිනවා. ඊට පස්සේ තමයි අපිට ඉදිරි ගමන යන්න පුළුවන්. ඒ නිසා මම බලාපොරොත්තු වෙන අද මෙත්පපණකින් ධර්මදේශනා නැතර කරගන්න තමයි මේ කරගෙන යන වැඩපිළිවෙලම තවත් කලෙලියක් ඇතුව දවල් එළිය කරගෙන යන්න ධෛර්යය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා